කාල සිල් සමාදන් වෙලා සටහන ආරම්භ කරමු. කාල නැගිටලා ඉන්න සාදුකාරයක් පාත්තලා নমස්කාරය කියනවා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස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 තතේ අම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතේ අම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතේ අම්පි ධම්මං සරණං ගච්ඡාමි තතේ අම්පි ධම්මං සරණං ගච්ඡාමි තතේ අම්පි සංඝං සරණං ගච්ඡාමි තතේ අම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමි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 පරුසාවාචා වේරමණී සිකාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සිකාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්ප්‍රප්පලාපාවේමනී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දං ආජීවත්තාංගම සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සබ්බ මොක්ඛං ධම්මස්සවන කාලෝ අයං බදන්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 සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිඤ්ඤා දෝමනං සම්තේති සදාත ස්කිමත්නි එම්බි තුන්වන දිනයට ද සදාන ආරම්භ කරන්නට යෙදුනේ දැන් ගියේ දවස දක්වා අපි ලෝකය පිළිබඳව පරීක්ෂා කරමින් පැමිණිලා ලෝකයේ අජීව ස්වභාවය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදු කරගත්තා. න්‍යායික දැනීමක් ඇති කරගත්තා. මේ ලෝකයම ධාතුන්ගෙන් නිර්මාණය වෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන සුද්ධාෂ්ටකයන්ගෙන් ලෝකය නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වෙන්නේ 12 ආකාරයක ආයතන පමණයි කියලා. අභ්‍යන්තර ආයතන විදියට ඇස කන නාසය දිව ශරීරය මොළය කියන ස්වභාවයත් බාහිර ආයතන විදියට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන ස්වභාවයත් කියන මේ දොළස් ආකාරය මේ බුද්ධාස්තකේ නිර්මාණ කියන එක අපි අවබෝධ කරගන්නවා. ඉතින් මේ අවබෝධය තුළින් අපිට ඉදිරියට යා යුතු මඟක් තිබෙනවා. මේ අනුව අපි තේරුම් කරගත්තා කය කියන්නේ සුද්ධාෂ්ටක නිර්මාණයක්. ඉතින් ඒ අනුව මේ කය පිළිබඳව සහ බාහිර ස්වභාවයන් පිළිබඳව ඇතිවෙච්ච අවිද්‍යාව නිසා ආසාව මතුවෙලා එහෙම නැත්නම් තරහ මතුවෙලා ඇති කරගත්ත කර්ම ස්වභාවයන් භවයක් සකස් කරන බව අපි මූලිකව පෙරේදා දවස තුල දුක්ඛ සත්‍ය තුල අඳුරාගත්තා මේ දුකට හේතුව මොකක්ද? ඉපදීම තමයි දුකට හේතුව. ඉපදීලා තමයි ජීවත් වීම යනු මෙන්න මේ ආයතන වලට ලැබෙන අරමුණු පිළිබඳව අවිද්‍යාවෙන් කටයුතු කිරීම. ඒ අවිද්‍යාවෙන් කරන කටයුතු තමයි චිත්ත කර්ම, වාචික කර්ම, කාය කර්ම කියන්නේ. චිත්ත කර්මය යන හිතනවා කියන එක තමයි ලැබෙන අරමුණට අනුව හිතනවා. කතා කරනවා ඒ අනුව, ක්‍රියා කරනවා ඒ අනුව. එහෙනම් වාචික කර්මයේ කිව්වා කතා කරනකොට, ක්‍රියා කරනකොට කාය කර්ම මෙන්න මේ කර්ම ස්වභාවයන් අවිද්‍යාවෙන් කරාම තමන්ට නැවත භවයක් සකස් වෙනවා. එහෙනම් අන්නේ අනුව ඒ අවිද්‍යාව දුරු කරගන්නට කුමක් කළ යුතුද කියන කාරණය අපි මූලිකව සාකච්ඡා කරා මුල් දවසේ. නම් අවිද්‍යාවෙන් සිදුවෙන කර්ම නතර වෙන්නට ඕන. නම් කර්මය ඡය වෙන්නට ඕන. දුක්ඛ නිරෝධය කිව්වේ කර්ම ඡය කරමින් තමන්ට දුක නැති කරගන්න නම් උප්පත්තිය නතර වෙන්නට ඕන. එහෙනම් ඕකයි බුදුහාමුදුර අපිට කිව්වේ දුක නැති කරන්න නම් මෙන්න මේ සම්මා දිට්ඨියෙන් යුක්ත නිවර්ති දෘෂ්ටිය ලෝකය පිළිබඳවම සත්‍ය දකමින් තමන් කටයුතු කරා. සත්‍ය දකිනකොට මොකද වෙන්නේ? Tamanට නෙක්ඛම්ම සංකල්පය මේක අත්හරින්න සිද්ධ වෙනවාමයි. අව්‍යාපාද අභිහිංසා කියන ස්වභාවය වල නැගෙනවා. ඒ හේතු කරගෙන Tamanට නිවැරදි වචන, සම්මා වාචා, සම්මා කම්මන්ත ආජීවයන් ගොඩනගා ගන්න වෙනවා. එසේ නොවි මේ මාර්ගය වඩන්න බෑ. එහෙනම් ඒ අනුව අපි දවසේ දැනගත්තා මෙසේ Tamanට මේ මාර්ගය වඩන්න බෑ. තමා තුළ වැරදි වශයෙන් භාවිතාවක් තිබුණා. ඒ තමයි මේ සම්මා වායාමයක් නැතිව Taman මිත්‍යා වායාමයක යෙදিলা නීවරණ වර්ධනය කරගෙන තිබුණා. ඒ නීවරණ වර්ධනය කරගත්ත කෙනාට මේ ගමන යන්න බෑ. ඒ නිසා නීවරණ යටපත් කරගෙන ඒ නීවරණ නැති කිරීමේ ක්‍රියාකාරකම සිදු කරන්නට වෙනවා. රෝණ අය අනුව අපි මේ නීවරණ යටපත් කිරීමේ මූලික වැඩේ ඊයේ දවසේ සිදු කළා. ඒ අනුව අපි එසේ නීවරණ නැති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයකුත් අනුගමනය කරමින් ආවා. නිසා දැන් අද දවසේ එතනින් ඉදිරියටත් මේ ඇති කරගත් න්‍යායික දැනීම තුළ තමන්ට මේ ලෝකෝත්තර භාවය සඳහා මේ කය භාවිතා කළ යුතු ආකාරයක් බුදුහාමුදුරුව දක්වා ඒ ක්‍රමය භාවිතා කරන්නටයි තිබෙන්නේ. එයා ඊට පෙර ආතුව තමා තුළ තියෙන නීවරණ ධර්මතා නැවත නැවත මතුවෙනවා රහත් බවට පත් වෙන කම්ම නිසා රහත් ඵලය ලබා නිමා කරන තාක්කල් තමන්ට ඒකාන්තයෙන් නීවරණයටපත් කරගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නට වෙනවා. නිසා අපි අදත් උදෑසන වාරයක් එමනම් ආනාපාන සති භාවනාවේ යෙදලා සමාධි බලය ගොඩනගාගෙන ඉදිරියට යොමු වීම ආරම්භ කරමු. මේ තමන් භාවනා ක්‍රමය දන්නවා. මම පොඩ්ඩේ උදව් කරනවා. තමන්ට මම කරන උදව්ව මත රැඳෙන්නට අවශ්‍ය නැහැ. තමන්ට දෙන්නේ තමන්ට දැනෙන ස්වභාවය අනුව භාවනාවේ නිරත වෙන්න. නම් පාස්වෙන් තමන්ගේ ඉරියව් පවත්වා ගන්න, ඇස් පියාගෙන, හොඳ දෙලින් තියාගෙන ආඩින්ද තෙරුවන් සමාන් කරගන්නට වැඳ ගන්නට අධිකනල් ඉතිහාගෙන ඇදගෙන මේ ආකාරයෙන් සීකරන්නේ අනන්ත වූ සසර පටන් අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා මේ මොහොත දක්වා සිතින් කයින් වචනයෙන් සිතින් කයින් වචනයෙන් දේරුවන් කෙරෙහි සිදු වූ දේරුවන් කෙරෙහි සිදු වූ සියලු වැරදි අකුසල සියලු වැරදි අකුසල අපවාදයන්ගෙන් අපවාදයන්ගෙන් නිදහස ලැබේවා නිදහස ලැබේවා සෝවාන් සකදාගාමි අනාගාමි සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් වශයෙන් වශයෙන් අරිහත් වශයෙන් මගපල ලැබීම උදෙසා මගපල ලැබීම උදෙසා විදර්ශනා ශක්තිය උපදවා ගන්නට විදර්ශනා ශක්තිය උපදවා ගන්නට සමාධිය වැඩේවා සමාධිය වැඩේවා දැන් පාස් වෙනස් දෙක තියාගන්න ඩොක්ටර් කොන්ද කලින් තියාගන්න බිල් එක කලින් තියාගන්න දැන් කාට දැනෙන කිසිම දැනීමකදී ඉඟිල්ලක්වත් Taman සලවන්නේ නැහැ මොනවා මතක් වුණත් තමන් ඒ අනුව සිතට යන්නේ නැහැ. තම සිත යොමු කරගන්නට නාස්සය කෙලවරට වරක් හොඳින් හුස්ම අරගෙන හුස්ම පිට වෙන්න. දැන් තමන් බලෙන් හිතලා හුස්ම ගන්නට යන්නේ නැහැ. හිතලා හුස්ම පිටට යොමු කරන්නේ නැහැ. ඉබේ හුස්ම ඇතුළේ වෙන බව දැනෙනවා. දැනෙනවා. ආස්වාස බව සීකරා. මේ මුස්ම පිට වෙන බව දැනෙනවා. ප්‍රාස්වාස බව සීකරා. එමත්තරින් නැතුව දිගටම තමන් සෑම ආස්වාසයක්ම සෑම පාස්වාසයක්ම අඳුරමින් සිතා. Associa. Associa. Associa. Associa. හුස්ම හොඳින් Tamanට වැටෙනවද? ඒ හුස්ම හොඳට අඳුරමින් ආස්වාස ආස්වාසේ දිගු ස්වභාවයක් වැටෙන්නේ. එමෙහිට එමෙහිට දිග වේලාවක් හුස්ම ඇතුළේ එමෙහිට එමෙහිට දිගු වේලාවක් හුස්ම පිටව. දිග ස්වභාවය දැන් හඳුනමින් සිතන් ආස්වාස දිගයි ආස්වාස දිගයි දිගයි දිගයි යනුවේ දිග බව හඳුනමින් දැන් සිත දිළු ස්වභාවයක් වෙනස් වෙමි. හුස්ම ඉක්මනින් ඉහළ යනවා ඉක්මනින් පහළ යනවා කියලා Tamanට වැටහෙන්නේ. ආස්වාස් කොටයි ප්‍රාස්වාස් කොටයි යනුවෙන් කොට ස්වභාව හඳුනමින් දැන් සීකරන්නේ कट है कट है कट है कट है उस माधुर में सीधा හුස්මය ආන්තමට වැඩෙන බවක් දැන් ඇති වෙනවා. සංසිඳුණු ස්වභාවය. ආස්වාස. සංසිඳිලා. ප්‍රාස්වාස. සංසිඳිලා. සංසිඳිලා. සංසිඳිලා. සංසිඳුණු බව හඳුනමින්ම සිතා 就是。 sons. හුස්ම නොදැනී යන බවක් පිටින් පිට දැනෙන ස්වභාවයක්. කය සැහැල්ලුවක් සතුටක් අරමුණු වෙනවා යාන්තමින් ඒ බව දැන් හඳුනමින් පළවෙනි ධානය අරමින් සිතනම් साथ जुटे පළවන ධ්‍යාන. පළ ධ්‍යාන. පළවන ධ්‍යානයේදී යනුවෙන් දිගටම සිතා. සතුට සැල්වල් තමන්ට ආරමුණු වේ. පළවන ධ්‍යානයේ followed the army. සමාධිය නගීවා සමාධිය නගීවා කියලා සීකරන්න සමාධිමත් සිත තව තවත් සැහැල්ලු බව සතුටු බව තම්පත් බව වැඩි වෙමින් හේලට නැගෙන ස්වභාවයක් සේ ආරමුණින් එලට ඇදිලා ඇදිලා නතර වෙනවා. දෙවන ධානය අනුවින්දෙන් සිහි කරන්න. දෙවන ධානය දෙවන ධානය දෙවන ධානය අනුවින්දෙන් සිහි කරන්න. දෙවන ධානය හුස්ම ගැන දැන් සෑහෙන්න එපා. හුස්ම නොදැනී යන බව සතුට සැහැල්ලුව හඳුනමින්ම දෙවන ධානය දෙවන ධානය සමාධිය නගේවා සමාධිය නගීවා කියලා නැවතත් අදිෂ්ඨාන කරනවා සමාධිමත් වූ සිත තව තවත් උඩුවතට හේලට ඇදෙන ස්වභාවයක්සේ සැහැල්ලු බව සතුටු බව වැඩි වෙනවා. ඒකට ඇතිලා නතර වෙනවා. තුන්වන ධානය තලයෙන් සේක. තුන්වන ධානය. තුන්වන ධානය සැප බවක් කයේ දැනෙනවා. කයක් නැහැ වගේ වැටෙනවා. තුන් ධාන තලයේ. තුන් ධාන. තුන් ධාන. තුන් ධාන. තුන් ධාන යන විමුක්තිය. නගේවා සමාධිය නගේවා කියලා සීකරන්න සමාධිමත් සිත තව තවත් ඒකට නැගෙන ස්වභාවය අරමුණු වෙන්නේ බාහිර අරමුණු ගණන් ගන්න නැති ස්වභාවය එකක බවක් ඇති වෙනවා හතරවන ධානය යන විදිහට හතරවෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානය. ස්වභාවයන් ගණන් ගන්නති බව. එකඟ බව ඇති. හතරවෙනි ධ්‍යානතලය. හතරවෙනි ධ්‍යාන. හතරවෙනි ධ්‍යාන. හතරවෙනි ධ්‍යානය අනුවම සීකරන්න. 같다 이러면은 내 안에 네. සමාධිය බසීවා සමාධිය බසීවා කියලා සේකරන සමාධි සිත පහළට එන ස්වභාවයෙන් වැටෙන්න ගන්න පහළට විත් නතර වෙනවා තුන්වන ධානය අනුවින් සේකරන බසේවා සමාධිය බසේවා කියලා මෙසේ කරන්න. දෙවන ධානය. දෙවන ධානය. දෙවන ධානය නිවෙද්දෙන් සී කරන්නේ සමාධිමත් සිත පහළට පහළට වී දෙවන ධානතලයේ පවතින ස්වභාවයක් නැවත වැටෙන්නේ බසීවා සමාධිය බසීවා කියලා නැවතත් සේ කරන්නේ සමාධි සිත තව තවත් පහළට මෙන ස්වභාවය Tamanට අරමුණු වෙන්නේ පළවෙනි ධ්‍යාන තලයටපත් වෙනවා පළවෙනි ධ්‍යානෙ පළවෙනි ධ්‍යානෙ යනුවෙන් සේ කරන්නේ නාසය කෙලවරින්ම පවතින ස්වභාවයකට නැවතපත් වෙනවා. පළවෙනි ධානය තලය. සමාධිය බසීවා සමාධිය බසීවා කියලම සේක සමාධිය බසීවා සමාධි සිත නැවත ආස්වාස ප්‍රාස්වාස දැනෙන ස්වභාවයක් කය ඉරියව් වැටෙන ස්වභාවයක් බාහිර අරමුණු දැනෙන ස්වභාවය ඇති වෙන්නේ සමාධියෙන් බයින ස්වභාවය Yes, Arundel. that see. වශයෙන් පුහුණු වෙන්නට එනවා. ඒක එහෙම අපි මේ පැයකට වගේ ආසන්න කාලයක් කළා කියලා ඒකෙන් තමන්ට සමාධිය වැඩුණට තනියෙන් මේ தත්ත්වය දක්වා තමන් පුහුණු කරනකම් ඒක පරිපූර්ණ වෙන්නේ නැහැ. ඇදලි මොකදී ගැටලු මතුවෙනවා තමන් දෙකට දෙකට කරනකොට ඒවා ඉතින් වෙනම පෞද්ගලික අහලා දැනගන්න කියලා මම මතක් කරා. ඉතින් වගේ තමන්ට සමාධිය ඇති වෙන්නේ නැත්තේ නැහැ ඔය ක්‍රියාවේදී සමාධිය ඇති වෙනවා. නමුත් ඒක මම කිව්වා ඊයේ දවසෙත් බාහිර සබ්දයක් එක්ක මම කියන එකත් එක්ක ඉන්න නිසා යම් කිසි දුර්වලතාවයක් ඇති වෙනවා. බැරි නෑ කාටවත්. සමහර අවස්ථා තියෙනවා තමන්ට කායික අපහසුතාව හින්දා තමන් එහෙම නැත්නම් කාර්යයන් බහුල වෙච්ච අවස්ථාවන් වල තමන් කය වෙහෙසපු අවස්ථාවන් වල ඔක කරන්න අමාරු වෙනවා. ඒක සමාධියේ ලක්ෂණයක්. කොයි සමාධි භාවනාවක් කළත් ඒක ඒ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. නේද? වෙනවා තමන්ට ගැටලුවක් අපහසුතාවක් මාරු වෙලි තේරුණා ප්‍රීතිය කියන එක සාමාන්‍යයෙන් කොයි විදිහටද එක්සන් ලැස්සෝ සැපේ නම් සැපේ දැනෙන හින්දා ඒක ගැන හිතනකොට ඇති වෙන හිතනකොට ඇති වෙන එකක් නෙවෙයි ඒක තමයි ඇති වෙන එකක් තමයි දැනීමක් තමයි ඒක සතුට කියන එකක් දැනීමක් සැපේ කියන එකක් දැනීමක් ඒ දෙකම දැනෙන ස්වභාවයක් හිතේ තමයි ඇති මේ දෙකම උදාහරණයකට මේ මෙහෙම කියන්න පුළුවන්. Tamanට බඩගිනි වෙලාවට Tamanට වේදනාවක් ඇති වෙනවා. හැබැයි ඛණ්ඩ තියෙනවා කියලා Tamanට කැම ටිකක් තියෙනවා කියලා දැක්කම දැනෙන දැක්කම Taman ඒ වෙලාවට Tamanට තියෙන සතුටක්. හරිද? හැබැයි සතුට ඇති වුණා කියලා Tamanට අර බඩගිනි නැති වෙන්නේ. ඛණ්ඩ දෙයක් තියෙනවා කියලා දැක්කා. හැබැයි කෑවන් පස්සේ මොකද වෙන්නේ? ආන් අර බඩගිනි වේදනාව නැති වෙලා තමන්ට සප කෙලයක් එනවා. කොහොමමයි තියෙන සතුටයි සැපේ ස්වභාවය. තමන්ට බාහිර අරමුණු වලින් සිත නිදහස් වෙනවා කියලා තේරෙනකොට තමයි සතුට ඇති වෙන්නේ. නිදහස් වුණා කියලා ප්‍රත්‍යක්ෂ වෙච්ච වෙලාව තමයි සැපේ කියන්නේ ඇති වෙන්නේ. ඉබේම ඇති වෙනවා. හරිද? ඔය භාවනාදී බාහිර අරමුණුත් එක්ක ඉන්න නිසා තමයි තමන්ට මේ தත්ත්වේ ගැටලු වෙලා තියෙන්නේ. බාහිර අරමුණු වලින් නිදහස් වෙනකොටයි සතුට කියන එකක් එන්න පටන් ගන්නවා. ඒතකොට ඒක නිදහස් වුණා කියලා ප්‍රත්‍යක්ෂ වෙනකොටමයි සැපේ උදාහරණ දෙක උදාහරණ කියලා. හිරේ ඉන්න කෙනෙක් නිදහස් කරනවා කියලා යවුවාම සතුටුයි. හැබැයි යාට තාම සැප ලබන්න බෑ. තාම හිරේ ඉන්නේ. නිදහස් වෙච්චාම මොන තමයි. කියලා. ආන්නේ ඒක තමයි. ඒක තමයි දැනෙන දෙයක්. ඈ තේරෙනවා. නිදහස් වෙච්ච බව තමයි අරමුණු වලින් වෙන් වෙච්චාමයි ඒක සම්පූර්ණයෙන් එන්නේ. හරි ඔබ කරන්න ඕනේ දීර්ඝ වශයෙන් කළ යුතු දෙයක්. මේකෙන් තමන්ට ලැබෙන එකම දේ තමයි නීවරණ ඇති වෙන අරමුණු වලින් වෙන් වෙලා ඉඳීම නිසා නීවරණ නැති කාලයක් තමන්ගේ සිත පවතින. හැබැයි ඒක සමාධි තුලින් తాවකාලිකයි කියලා අපි කියන්නේ. මොකද తాවකාලිකයි කියන්නේ භාවනා කරන වෙලාව විතර නැති වෙන්නේ. භාවනා කරනකොට නීවරණ නැහැ. හැබැයි ආයෙ මොකද වෙන්නේ? ආයෙ තියෙනවා. අන්න ඒක තමයි තමන් සමාධිය කොච්චර වඩව ගත්තත් නිවන් අවබෝධ කරගන්න බෑ. ඒකට විදර්ශනා කළ යුතුයි. ඒක දැන් ඊයේ දවසේ විදර්ශනා භාවනා දෙකක් තමයි පැහැදිලි කරේ. ඒවා කරන්න ඕන තමයි. තමන්ට සමාධිය ගොඩනගාගෙන යම් කිසි කෙනෙක් දකින හැම වෙලාවකදීම එහෙම නැත්නම් තමන්ගේ කය ගැන මොකද කරන්න ඕනේ කොටස් 32ක් කියන එක මෙනෙහි කිරීම. හරිද? එළිතුවේ ද තින් සාකාර විදර්ශනාව ඔය සතිපට්ඨානේ කේසාල ලෝමානකා දන්තා කියලා කායන් වසනාවට අදාළව ඒ කාරණේ විස්තර කරනවා. ඒ නම් ටික කියවන එක නෙවෙයි තමන් අර කිව්ව විදිහට වර්ණයෙන් ගන්ධයෙන් හැඩයෙන් තියෙන තැන් අනුව මේ විදිහට මෙනෙහි කිරීම කරන්න ඕනේ. මේක සමාධියත් එක්ක කරන්න. ඉතින් මට ඒක කරවන්න බෑ තමන් කරගන්න ඕනේ. මේක ආගත්තා කියලා මට විදර්ශනා වැඩෙන්නේ නෑ. තමන් වීර්යයෙන් හිතන්න ඕනේ. තමන් බලෙන්ම හිතනවා අම්මා කියලා. අම්මා කැට්පට විහාපෝ දේවල් කියලා නැත්තම් ඒක කෙස්ලම් දත්නේ සම්මස්නාකට. අම්මා කියන්නේ කැලේ 32ක් කියලා හිතලා හරියන්නේ නෑ. මේ කැලේ 32ට අම්මා කියන වැඩි සංඥාව දාලා තියෙනවා කියන එකයි හිතන්න ඕනේ. අම්මා කියන්නේ කැලේ 32 කියලා හිතුවම ආයෙත් අම්මා කියන වැඩි සංඥාව ඉන්නවා. තාත්තා කියන්නේ මෙහෙම කෑල් 22ක් කියලා හිතන්න නෙවෙයි කියන්නේ. තමන්ට සිහිය තියෙන්න ඕනේ. එතකොට මේ කෑල් 22 කියන එක තමයි මම වැරදි විදියට අම්මා කියලා හිතන්නේ. මම ඒක එක් කරලා හිතන්න ඕනේ. දැන් ඕනේ. මේ පොකේ සයින් කරාම ලොම් වයින් කරා, දත්මාස් නාරයන් කරා. එතන අම්මා කියන්නේ බෑ. එතන අම්මා කියලා එකක් නෑ. එතන එතන තියෙන්නේ කෑල් 22 විතරයි. වැරදි. ඒ විදිහට හැම කෙනෙක් ගැන තමන් නිතරම හිතන්න ඕනේ. මම නිකන් ඉන්න වෙලාවට එහෙම කියන්න බෑ. මම නිකන් ඉඳලා හරියන්නේ නෑ දැන්. ඔබ දැනගත්තා කියලා බෑ Tamanda බලෙන්ම එක එක කෙනා අරමුණු කරලා ඔයගෙන හිතන්න ඕනේ. හරි. දැන් මොකද දන්නවා කියලා වැඩක් නැහැ. දන්නවා කොට Tamanda භාවිතාවෙන් විදර්ශනීය වැඩෙන්නේ නැහැ. විදර්ශනා ඥානෙ වැඩෙන්න නම් හරි ඉදිරි හිතන්න. හරි. ඊළඟට කිව්වා එහෙමත් Tamanda බැරි නම් ඒක Tamanda පහසු නැත්තම් ධාතු වශයෙන් හිතන්න. ඒ හැමතැනම තියෙන කොට ව්‍යාපෝ තියලා Tamanda එන මොන අරමුණක් ආවත් එන හැම අරමුණේම ඔක් කරන්න පුළුවන්. ඒක අපි පයිදි කරේ. ඒකයි තමන්ගේ ආයතන හැදෙලා වෙන සෑම අරමුණක්ම සුද්ධාෂ්ටකේ නිර්මාණ. මේ සුද්ධාෂ්ටකේ නිර්මාණ මෙහිමයි ඒවා පටවියාපෝතේ ජෝවාය වර්ණ ගන්ධ රස ඕජාලි හැදෙන. තමන් ඒතොර ඇහෙනවනම් ඕක හිතන්නනේ. ආ එතන තද ගතිය තිබ්බා කණේ වැදිලා යවුනේ. එහෙනම් එතනත් පටවි ආපෝතේ ජෝවාය ආපෝ ගතිය තමන්ට තද ගතිය තියෙන පටවි ගතිය තියෙනවා. නම් පටවි ගතිය තියෙනවා නම් ආපෝ ගතියක් තියෙන්න ඕනේ. තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාව දින. එහෙනම් එතනත් ආපෝ ගතිය තියෙනවා නම් ආබන්ධන විබන්ධනය කියන එකෙන් ඇති වෙන නැති වෙන ධර්මතාවයක් විතරයි සද්දේ. ඒකත් හිතන්න. රාගය තමයි ධාතු මානසිකාරය. මොන පේන කොටත් ලකුළුම් පේන කොට මහා පාටක් වෙන. පාට කියන්නේ සුද්ධාර්ථ එක. පාට තියෙනවා නම් ගන්ධේ රසේ යෝජා පට වියාපෝතිය යෝවාරදී. එහෙනම් එතන තාපෝගතිය තියෙනවනේ ඒකත් දැන් මේ මොහොතේ ඇති වෙන්නේ තියෙන හේතුන්ගේ සකස් වෙච්ච නිර්මාණය. හරි. ඔවා ඉතින් කරවන්න විදිහක් නැහැ. කරවන්න ක්‍රමයක් නැහැ. තමන්ට අරුම වෙන විදිහ මම දන්නේ නැහැ. තමන්ට අරුම වෙන මොකක්ද කියලා මම දන්නේ නැහැ. තමන් තනියෙන් කල යුතු විදර්ශනා කරනවා ඔකයි වැඩි. එහෙම. ක්‍රමය කියන්නේ විතරයි පුළුවන්. සමාධිය වගේ වඩවන්න ක්‍රමයක්වත් ඇත්තේ නැහැ. හරි. Taman දක්ෂ වෙන්න ඕන නම් මේ දැනගත්තේවා පාවිච්චි කරන්න. පාවිච්චි කරන කෙනා විතරයි නිවන් දකින්නේ. දැන ගැනීම කියනවා කියලා එයාට කවදාවත් නිවන් දකින්න බැහැ. දැනීම එකක්, භාවිතය එකක්, ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තව එකක්. හරි. එතකොට ඊළඟට දැන් අපිට බුදුහාමුදුරු දක්වන ඊළඟ කාරණේ තමයි මෙහෙම දැන් අපි වෙනද විදර්ශනා භාවනා දෙකක් තමයි කිව්වා. ඒතර ඒවා කරගන්න වෙනවා. කායානුපස්සනාවට අදාළව තමන්ගේ අසුබ ස්වභාවය දැකීම ඊළඟට ධාතු වශයෙන් දැකීම. හරි? දැන් ඊළඟට අපි දැනගත්ත දැන් ඊයේ දවස තුළ මේ සුද්ධාෂ්ටක දින ලෝකයේම ස්වභාවය අනිත්‍ය දින ලක්ෂණයට අයිති. ඒතකොට අනිත්‍ය කිව්වේ මේ මොහොතේ ඇතිවීම නැතිවීම කියන එකට යටත් වෙනවා. ඒකට වෙන්නේ හේතුවක් කිව්වා ආපෝ ගතිය නිසාමයි. ඒ ගතියේ ක්‍රියාකාරීත්වයක් ඒ ගති ක්‍රියාකාරීත්ව නිසා ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේම එතන ධාතු ටිකක් එකතු වෙනවා වෙන වෙනවා මිස කිසිම සත්ත්වභාවයක් පුද්ගල භාවයක් වස්තුවක් නිර්මාණය වෙන්නේ නැහැ. ධාතු ටිකක් දැන් මේසයක් නැහැ තියෙන ධාතු ටිකක්. බිත්තියක් නැහැ ධාතු ටිකක්. ඒක තමයි හිතන්නත් ඕන. බිත්තිය ධාතු ටිකක් කියලා හිතන එක නෙවෙයි වැඩේ. ධාතු ටිකකට බිත්තිය කියලා රැවටිලා ඉන්නවා කියන එක තමන්ගේ සංඥාව නිවැරදි වෙන්න ඕනේ. නැත්නම් මේ බිත්තිය කියන්නේ ධාතු ටිකක් කියලා හිතුවත් ආයතර බිත්තිය සංඥාව තියෙනවා. බිත්තියක් ඔතන නැහැ. මෙතන ඇඟක් නැහැ. කියන්නේ හිතන්න ඕනේ ධාතු ටිකක් විතරයි ධාතු ටිකකට ඇඟ කියලා හිතාගන්න. ඒක තමයි වැරද්ද. ඇඟ කියලා හිතාගෙන ඉන්නේ තමයි අඳුර හිතන්න ඕනේ නෑ. මෙතන පටවියාපෝ තේජාවේ නිර්මාණයක් කියන එක තමයි අවබෝධය දෙන්නේ. ඒකයි මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැතුව ආ මේ පටවියාපෝ තේජා හැදිච්ච ධාතු ටික වලින් හැදිච්ච ඇඟක් කියලා හිතුවොත් ආයෙත් අනංග සංඥාව තියෙනවා. ඔක තමයි කරන වැරද්ද. ආ ඇඟ කියන්නේ පටවියාපෝ තේජා ඔහොම නේ කියආදුනේ ඔයාලා. මේ ඔක්කොම පටවියාපෝ තේජා හැදෙන ඉතින් මෙයා හිතනවා ආ පිටිය පටවියාපෝ තේජා ආග්‍රහකට ව්‍යාපද ඉතින් කොයි සංඥා ගැලෙන්නේ තමයි සංඥා නිදහස් වෙන්නේ නැහැ තමන් සංඥා නිදහස් වෙන්න නම් එතන තියෙන සත්‍ය දකින්න එතන තමන් හිතන්න ඕනේ ඒක පට ව්‍යාපෝදයේ ජමාය වල නිර්මාණයක් කියන විතරයි හරි දැන් ඒ අනුව අපිට තවදුරටත් බුදුහාමුදුරු දකින්න කියනවා මෙන්න මෙහෙම අඳුරගත්තු මේ ලෝකයේ ස්වභාවය තමාගේම කය භාවිතා කරලා කය තුලින්ම ඒ කොහොමද දැන් අපි මේ වෙනකොට කය කියන එක කොටස් 32ක් විදිහට අත්දැක්කා. ඒක පටවියාපෝ තේජෝ ආයෝ කියන ධාතු වලින් හැදිච්ච එකක් කියලා අත්දැක්කා. එහෙම දැක්ක මේ කය තුලින් ලෝකයේම තියෙන පටවියාපෝ තේජෝ ආයෝට වෙනදී දකින්න තියෙනවා. එතකොට මෙන්න මේ සත්‍ය ස්වභාවය දකින්න තාක්කල් එයා මේක අත්හරින්නේ නැහැ කියලා කියනවා. ඒතර බුදුහාමුදුර කියන්නේ ඇයි ඒක එහෙම? හරියට වැසිකිළියක ඉන්න පණුවෙක් වගේ මේ අසෝචි ගොඩේ වාසය කරන මේ පණුවාට මේ අසුචි ගොඩ නැතුව ජීවත් වෙන්න බැරි වෙනවා. සේ මෙන්න මේ කියන සත්‍යය උදා වෙනවා කියලා මේ අවිද්‍යාවේ ඉන්න සත්‍යයට. දැන් වැසිකිලි වලක ඉන්න පණුවෙක් ගැන බුදුහාමර මේ කතාවක් කියනවා. වැසිකිලි වලට ඒක මොනවද තියෙන්නේ? අසුචි විතරයි. ඒක දැන් ඒ සතා ඒ වලයට වැටුණා කියන පස්සේ ඒ සතාට ඇහැක් පේනවා නම් දකින්න වෙන මොනවද? අසුචි විතරයි. ඒක සද්ද අහනවා නම් කනක් තිබිලා අහන්න වෙන මොනවාගේ සද්දද? අර අතුතු ගොඩේ හැදෙන සද්ද මොනවා හරි සද්ද හැදුණා නේද අතුතු ගොඩේ එන්නේ හැදු. ගඳ දැවෙනවා නම් අතුතු ගඳ. කෑවනම් කණ්ඩ වෙන මොනවද දැරුවා. දැන් ඉන්නේ ඒක අතුතු. රැඟේ ගෑවෙන්නේ. දැන් මතක් කරන් දෙන්නේ මොනවද? දැන් ඉතින් තමන් කැමතිද මේ වගේ බලකට තමන් බස්සලා තිබ්බොත් එහෙම ඒකට වෙලා ඉන්න. කැමති නෑ. හරි. ඕන තරම් කැමති ජාති කණ්ඩ තියෙනවා, ගේ ගාන තියෙනවා, ඉඳා ගන්න තියෙනවා, ඔක්කොම තියෙනවා අතුතු වෙනවා. නේද? ඈ? කල්යද කියලා හම්බෙන්නේ. ඒක හොඳ නැද්ද? දැන් පණුවා ගැන අනුකම්පාවක් ඇති වෙලා ওই වර්ෂුජ වලේ ඉන්න පණුවා ওই වලෙන් අරන් ගොඩ තියෙනවා. හරිද? මොකද ඒ කතා කරන්නේ? වාය පයින් මොකද? ඌට ඒක තමයි. ඌට ඒක තමයි. ආනේ දැන් මාත් අහන්නේ. දැන් එතකොට ඕම් එහෙම වෙන්නේ එනවා කියලා බුදුහාමුදුරුවෝ කියන ඔය වසූජි වලේ ඉන්න පණුවා වගේ කියලා ඔය අය. ඔය ඈත් ඒ ආකාරයෙන් මසූචි වල ඉන්න පණුවා වගේ මසූචි කාලා අසූචි නාලා අසූචි ගාගෙන අසූචි ගැන ඉඳිබ අසූචි වල ඉන්නවා නෑ එහෙමද කියලා නෑ කියලා නෑ අපේ කාලා අසූචි ගන්නවා කියන්නේ ඔය මොකද තේරෙන්නේ නැහැ ඒ තමයි මේ බුදුහාමුදුරුවෝ දක්වපු කාරණා ඉදාම ගැඹුරුයි කියලා දැන් Tamanට ධාතු මාසිකාරයක් කියලා දුන්නේ ඕම් මොකක් තේරුම් කරගන්න. ධාතු මාසිකාරයේ අනුව අපි දන්නවා යම් කිසි තැනක මොනියම් හෝ ආකාරයක ඒ ගති අටම නැතුව යමක් නිර්මාණය වෙන්නේ නැහැ. දැන් මට කියන්න Taman ඒකාන්තයෙන් හැමදාම වැසිකිලි යනවද නැද්ද? එතකොට Tamanට අනිවාර්යයෙන්ම Tamanගේ අසුචි පිට වෙනකොට Tamanට ගඳ දැනෙනවද නැද්ද? ගඳ දැනෙන්නේ පහටද? නහයට. නහයට ගඳ දැනෙන්නේ නම් ගඳ කියන එක තමයි දැනෙන වෙලාවේ ගඳ තනියෙන් තියෙනවද? නෑ. එහෙනම් ගඳත් එක මොනවද තියෙන්න ඕන? අඩවි, ආගෝ, එවද, ආය, වර්ණේ, ගන්ධය දෙනවනේ රස, ඕජා. හ්ම්. ඒක දැන් Taman දන්නේ නැති වුණාට Tamanගේ නහයේ මොනවද ගෑවිලා තියෙන්නේ? <laughs> සුචි. අලුතිද නැද්ද? යවුණා. සුචි. ආ. ඒක තමන්ට ඔය තේරුම් නැති වුණාට කරන්න දෙයක් නැහැ. තමන්ගේ අසුචි තමන්ගේ නහයි ගෑවිලාද නැද්ද? ගෑවිලා. Taman දැන් ওই අසුචි ගඳ වැඩි වෙච්ච තැනක අපි දුම පාරක හරි එහෙම නැත්නම් පහේ හරි වමනේ ලාභ යන ගාරි බත් එක යන කොට හරි කවුරු හරි වමනේ යන කොට හරි පොඩි ගමේ හරි වමනේ කරන් බර දැන් වෙන මොකක් කරන්න දෙයක් නැහැ ගඳක ගහයන් දෙපා හොදන්න පුළුවන් තැන යනකම් ඒතකොට ගඳ වැඩි වෙච්චාම තමන් මොකද කරන්නේ නහය වහගන්න නහය වහගත්තාම හුස්ම ගන්න කට ඇර ගන්න හරි දැන් නම් ආ එතකොට දැන් තමන්ගේ නහය ගෑවිච්ච එක කටේ ගෑවිලා නැද්ද ඒ කියන්නේ කෑවද නැද්ද? කාලා. නහයේ කටේ විතරක් නෙවෙයි ගෑවෙන්නේ ඇහි කනේ ඇඟේ මොළේ හය පොළේම ගෑවෙනවා. දැන් අර අසුචි වලේ ඉන්න පණුවා හොඳද නැද්ද? හ්ම්. වලේ ඉන්න පණුවද නැහැ. බුදුහාමර දේශනා කරන එක හොඳයි කියලා. ඇයි? ඒ වලේ ඉන්න පණුවා ඒ වලේ තියෙන ඒවා විතරයි කකා ඉන්නේ ඔය අය. රටවටේ අයිති අයිති අරුන්ගේ අරගෙදර ගිහින් මේකද ගිහින් අරගෙන ගිහින් මේකද ගිහින් ඔක්කොම උනායි. හොඳයිද නේ? දෙකේන බුදුහාම එක තැනකට වෙලා ආරණ්‍ය ගතව අරූප මුල ගතව ශුන්‍යාකාර ගතව වටුලියයි කියලා. ඔය හිස් තැනකට වෙලා ඉන්නේ කිව්වේ අනුන්ගේ අරූචි ගා ගන්න තු නිකයි දෙකේ. තේරෙනවා දැන් හැටි? එලා තියෙන වැඩේ මොකද කියලා. බුදුහාම ඒකයි කියන්නේ අසුචි වලකට බැස්ස පණුවකට වඩා අන්තයි කියලා මේ ලෝකේට ආපු මිනිස්සුගේ. අන්තෝ අසුචි සම්පුන්නෝ පුන්න වච්ච කුටීවිය පිරිච්ච වැසිකිලි වල අන්තෝ කිව්වේ ඒකයි අසුචි පිරිච්ච හරිද පුන්න වච්ච පිරිච්ච වැසිකිලි වල හරි එතකොට තමයි ලෝකේ ඔක්කොම වෙලා තියෙන දේ දන්නේ නැහැ අසුචි කකා අසුචි වලේ වාසය කරනවා ඒ දෙයින් හිතාගෙන අපි මේ සුන්දර ලෝකේ කාමික හැදිරෙනවා කියලා අසුචි ගොඩේ වාසය කරනවා තේරෙන්නේ බුදුආර් කිව්වේ ඒකයි ඔය කියන ආකාරයෙන් මේ සංසාරයේ එක අසුරු සැනක්වත් වර්ණනා කරන්න තැනක් නැහැ. තියෙන්නේ ඔක්කොම ඕමගේ පිළිකුල් අසුභ අසහාර බාධාවක් විතරයි. තේරෙන කෙනා එක මොහොතක්වත් ඔක ඉන්නේ. දැන් ප්‍රශ්නේ මොකද්ද? අර වැසිකිලි වලේ ඉන්න පණුවා ඕකෙන් ගොඩ තිබ්බහම ඌ ආයෙත් පයින්නවා. ඔයා ඇත්ත ඔච්චරයි මොනවා හරි කියලා මොනවා කිව්වත් ආයෙත් ගෙදර යන එක නතර කරනවාද? අර අතුචි ගා ගන්න යන එක නේද? ඈ නේ දැන් තමන්ගේ අසුචි ගා ගන්නවා කියලා තවත් අසුචි ගොඩක් අරන් ගිහලා ඒ જાති අසුචි ගොඩක් පැටව ගහගෙන ඒ අසුචිත් ගා ගන්නවද නැද්ද? දැන් පොඩි ළමයි හොදන කොට ඒකට පුංචි කාලේ හොද ගන්න දන්නේ නැහැ. ඈ පොඩි ළමයි අසුචි කරගත්තා නේ හොදන්න එපා. හොදන වෙලාව දැන් නහය වහ ගන්නවත් කට වහ ගන්නවත් වෙලාවක් තිබ්බා. නෑ ඒක මොකද වෙන්නේ? නායයේ කටේ හැමතැනම ගාගෙන තමන්ගේ අතීත තව ගාගත අනුන්ගේ ඉවත් එක්ක. දැන් ඔවුන් එක තමයි අර සිංහලයේ කියන්නේ මොඩයාගේව හප්පලේ ගාලා. ආනන්ද ආතෙන් අදෙන්ද දෙන්නේ. ඇත්තටම හරියට තමයි ඔයා කියලා දෙන්නේ. මම හිතුවේ බුදුහාමුදුරුවෝ මුස්වාසුචි වලින් ඉන්නවා කියන්නේ කාමේ ඉන්නවා කියන එක කියලා. අදෝජි වලේ තමයි මේ අදෝජි වලේ තමයි කාමයේ හැදිලා තියෙන්නේ. ඇත්තටම ඒ කාමයේ කරන්නේ මොනවද කන්න දෙන්නේ? කාමයේ කියලා. ඇත්තටම අසුචි කරන්නේ. ඇත්තටම අසුචි කරන්නේ. අයනත් වෙන මොනවා කරන්නේ? හිතා ඉන්න මේ අර බතල් කීක් කන්න කියලා. කන්නේ අදෝජි වලේ. දැන් තේරෙනවද වෙලා තියෙන ඉන්න හේම ගන්නද කියලා? බුදුහාරෝම වෙලා තමයි අපදායක් ඇති කරේ පැහැදිලිව කියුවේ. Tamanda ඔය කියන ආකාරයෙන් යම් කිසි gedarak නිර්මාණය කරනකොට ගෙයින් ඈත් කරලා Tamanට වැඩිකිලියක් වැඩිකිලියක් හදාගන්න කියලා. අපේ උන්ගේ කම්මැලිකමට මොකද කරගත්තේ? ඒක ගේ ඇවිල්ලා හදාගත්තා. එක්කෙනෙක් එහා පැත්තේ වැඩිකිලි කරනවා එක්කෙනෙක් මෙහා පැත්තේ කනවා. එතන දැන් ඉතින් සෞඛ්‍ය සම්පන්න කියලා හිතන්න කොහෙද සෞඛ්‍ය සම්පන්නේ? සෞඛ්‍ය සම්පන්න එකෙක්වත් බිහි වෙන්න බෑ මේ ලෝකේ දැන් ওই දේ පරිදරයයි. මොන කන්නේ මාපව් අපි දුකට වලිදලා. මේ කතා කරලා හිතා ඉන්න අපි හොඳ දේවල් කරන්නේ. ඉතින් සෞඛ්‍ය සම්පන්නයි දියුණුව කියලා මොනවා දියුණුව? මොඩ කම දිවිලිලා ඕන් මේ කියන ආකාරයෙන් තමන් නොදැනම මේ මේ ලෝකයේ අසුචි වලක අසුචි ගොඩේ ළඟල දඟල ඉන්න පණු වගේ. හරිද? මුදින්න මාළු වගේ කියලා. කියන්නේ මුදින්න මාළු වගේ ඒක හැමතැනින්ම ඔකට වටේම හැම පැත්තෙම මොනවද තියෙන්නේ? වතුර තියෙනවා වගේ අර අසුචි වලේ ඉන්න එකට හැම පැත්තෙම අසුචි තියෙනවා. ආන්නාගේ මුළු ඇඟ පුරාම අතුචි ගාගෙන තම අනුන්ගේ අතුචි ගාගෙන තවත් ඒව හොයලා ඒව පාටි කරලා වාසිය කරනවා. දැන් ඇයි එහෙම කරන්නේ? නොදැනීම. දැන් දන්නවනේ. දැන් දැනගත්තාමත් ඒක නතර කරනවද කියලා අහන්න. උත්සාහ කරලා ගන්න. දැන් මට කියන්න තමන් දන්නේ නැද්ද හොටු කෙල කබ කඳුළු අසූචි කියන ඒවා පිළිකුලයි අසුපයි දුගඳයි අසාරයි වටින්නේ නැහැ කියලා. හ්ම්. හරි. එහෙම දැනගත්තට තමන්ගෙන් මම අහනවා දැන් ගඟක් තමන් දවසක් ගත්තොත් දවසක් ඇතුළත කොච්චර තමන්ගේ කටේ කෙල ගිලිනවද තමන් කටේ ගිලින කෙල කොච්චර ගිලිනවද කෙල රහයිද කෙල රහයිද කියලා අහන්නේ කෙල සුවඳයිද දන්නේ කනුවාගේ තමයි ඉතින් කනුවාගේ තමන් කෙල සුවඳයි කියලා දන්නවද සුවඳයිද ගඳයි ඒ වටිනවද ඒක රහයිද? නෑ. හරි ළමන් දැන් බත් කෑවත්, කැවුම් කෑවත්, කෙහෙල් කෑවත්, කේක් කෑවත් ඔක්කොම කෙල ගාලාද නැද්ද කන්නේ? කෙල ගන්න නතුව කෑවේ? කෙල නැතුව දියේ? කෙල ගාලා කෑවේ. ඉතින් අච්චර රකට වියාගෙන කෙල ගාලා කනවා. බටල් ගන්නවා වගේ ඇතුලේ කෑවා. බටල් ගන්නවා. බටල් ගන්නවා කියලා කෑවනේ. දැන් තමන් මේක නෑ කියන්න බෑනේ උපන්දායින මොකද කොරානේ දන්නේ නැතුව හරි. දැන් මට කියන්න තමන් ඔච්චර කෙල කාල පුරුදු වින්දා තමන්ට ඔය කටේ තියෙන කෙල ටිකක් අල්ලට දාලා ආපහු ලෙව කන්න. ඒ මොකද? මොකදකින්? ඒ ඇහැට දැක්කම දැක්කම ඇහැට දැක්කම හොන දැක්කම දැන් කටේ දීදී ඔක බවුසර් ගණන් ගිහිලානේ. එළියට ආවට පස්සේ මොකද? <laughs> මොකද? ඇයි කියලා? අපේ නෙවෙයි. අපේ නෙවෙයි. ගඳ පිළිගොල් නිසායි. ගඳ පිළිගොල්. අද නාය වාගන්නේ නාය වාගන කෙල්ටිය කලර දාලා ඉල්ලේ මනරේ. ඉතින් නාය වාගන ගඳ එන්නේ. ඇතුලේ තියෙනකල් අපි එනකොට සමහරවිට කෙරවල කාර්යයකුත් තියෙනවානේ අපිට හරි හරි කාර්යයන් තියෙනවා තමයි ඉතින් කාර්යයන් තියෙනවා තමයි මම දන්නවා කාර්යයන් තියෙනවා කියලා අපි මේ ශරීරයෙන් අපිට ඒක ආහාර දිරවීමට අවශ්‍යයි හරි ඒක තමයි මාත් කියන්නේ ඉතින් එහෙනම් මොන් කියන්නේ තේ එකක් බොනකොට තේයකට කෙන ටිකක් දාලා හොඳට කලවම් කළා කාර්යයක් බුද්ධ වෙනවා නේද එහෙම කරන එකයි ඈ බැලද පුළුවන් බැලද මේ කවලින් කාර්යයක් වෙනවා නම් එහෙම කරන එක නේද පුළුවන් හොලන්ද කියලා අහන්නේ. බෑ. මොකද බැරි කියන එකයි මගේ ප්‍රශ්නේ. ඒ අතලේ දිවිච්ච එක තමයි ආයෙලට ආවේ. අතලේ දිවි ගිල්ලේ වන්ට අර. ආයෙ කෙලවිල දන්නේ හොටුත් එක්ක ගිල්න හැම්බිතා විතර කල් හොටු ටිකත් එක්ක ගිල්න. තමන් එහෙම නැතත් හා තමන්ට එහෙම ඕනේ නැහැ. තමන්ට දැන් කැම කන්න කලින් කැම උයනකොට සුවඳ ඇච්චාම තෙල ටික ගිල්නවද නැද්ද? ඉතින් ඒ වෙලාවට කියලා ගහනවා පැත්තට ගහනවා. ඒක තමන්ගේ ඇඟේ කැලක් විදිහට තමයි දැනෙන්නේ ඒක ඇතුලේ තියෙනකම්. ඉතින් අපිට ආව මොකද? පිට ආව අනුකේ. දැන් මේ ස්වාමීන් වහන්සේ ඇනලයිස් කරන්න කිව්වේ ඒක දැනුම් දැන් මොකක්? ඒ විචර දැන් අපි ඔහොම හිතන්නේ. දැනුම් නැත්නම් දැනෙන හිඳ තමයි තමන් කරන්නේ නැත්තේ. තමන් දැන් හොට්ටු කියලා කබ කඳුලා අතුවිච්ච පිට වෙච්චම ආය තියාගන්නේ නැද්ද? හොදලා අයින් කරන්න දැනෙන හිඳ. දන්නේ නැහැ. අමුතෙන් ඇනලයිස් කරන්න යන්නේ ඕක. දැන් කෙන එළියට <laughs> අංගිලින්න ඒ වගේ දේවල් try කරා. එළියට ආවම මම අයින් කළේ ඒක කේම් පිළිබඳ දන්න හින්දා. මොකද මම අහන්නේ ඒකයි. ඇයි? Taman දන්නේ කියන්න බෑ. දන්නවා. දන්නේ තමයි අතහරින්නේ. නමුත් මම කටේ තියේදී නහයේ තියේදී ඕක Taman ඒ කියන ආකාරයෙන් ඒක පාවිච්චි කරනවා. පිටට ආවම පාවිච්චි කරන්න බැරි වෙන්නත් තමන්ගේ ඇඟේ දෙදි පාවිච්චි කරන්නත් වෙච්ච හේතුව මොකද කියලා මම අහන්නේ. අයියෝ දැක්ක නැහැ හිතාගෙන මම. නෑ ඒක තියෙන පිළිකුල් ඒක තමයි. ඇයි මෙන්නේ ඉතින්. එහෙම වෙන්න හේතුවක් නැහැ. එළිදෙනවට පිළිකුල් වෙන්නේ නැහැ. ඇතුලේ තියෙනකොට ඒක පිළිගන්න හේතුවක් නැහැ. එහෙනම් යරපින තමන්ගේ වාසයේදී. තමන්ට තැන් දෙකේදීම එකම තත්ත්වයෙන් තියෙන කියලා ලං කෙලමනේ. ඉතින් එහෙනම් ඇතුලේ තියෙද්දි හොඳ වෙන්න බැරි නිසා හොඳ නැති වෙන්න හේතුවක් තියෙන්නේ. අවබෝධය නැතිකම. මොකක්ද? දන්නේ ඒක එහෙම හිතන්න දැන් මේ පටවි ආපෝ තේජෝ ඔය විදිහට. පටවි ආපෝ තේජෝ කියලා හිතුවත් ඔක තේරෙන්නේ නැහැ. දැන් පටවි ආපෝ තේජෝ කියවම මොකද ඒලා දික? කියලා. ඉතින් එහෙනම් පිළිට ආවම තමන් කියලා හිතන එකනේ තියෙන්නේ. ඒ අපේ නේ ඒ හරියට දැන් තමන් ගාව තියෙනව තමන් ගෙදේ තියෙනවා ඉතින් පාවිච්චි නොකර ඉන්න ඉතින් දුකේ දුක පාවිච්චි නොකර ඉන්න දුකයි මොකද නේද අවිද්‍යාව තමයි මොකද්ද අවිද්‍යාව ගැන අහන්නේ. ආන්න එක තමයි අර උදාහරණයක් බුදුහාමර කිව්වේ වැසිකිලි වලට වැටිච්ච පණුව වගේ කියලා. මේ කය කියන්නේ අසූචි මල්ලක්. ඔය කය කිසිම එකක් නැහැ හොඳ එකක්. ඔක්කොම තියෙන්නේ ගඳ ගහන ඒවා, පිළිකුල් ඒවා, දුරු දුර්වර්ණ වෙන අසුබ ආසාර ඒවා. දැන් මොකද්ද ප්‍රශ්නය? ඔය හිත කියන එක එකතු වෙනවා ඔය අසූචි මල්ලට. මල් කුස කියලා බැහැගත්තෙම අසූචි වලකට. ඕකේ කණ්ඩ පටන් ගත්ත අසූචි දෙක මම මුල් දවසෙත් යන්තම් ඔය කිව්වා එහෙම කිව්වට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. අසූචි කාලා කාලා කාලා දැන් අසූචි කන් නැතුව සිතට වවතින්න බැරි තත්ත්වයක් සිත විසින් ඇති කරගන්න. හැබැයි සිත තුළ මේ සත්‍ය අවබෝධය තියෙනවා. දන්නවා මේක අසූචි ගොඩ කියලා. එහෙම තමයි සිතත් එක්ක සම්බන්ධය අයින් වුණාම ආය ගන්න නැත්තේ. ඔය හොටු ටික කෙල ටික ඔකෙන් අයින් වෙන්නේ. කයෙන් අයින් වෙනා නෙවෙයි හිතත් එක්ක තියෙන සම්බන්ධය අයින් වෙනවා. හිතත් එක්ක තියෙන බැඳීම අයින් වුණාම හිත සූදානම් නැහැ ඕක ගන්න. ඔච්චරයි ප්‍රශ්නේ. ඒතර හිත දන්නවා මේකේ ස්වභාවය හැබැයි හිත විසින්ම ඕකේ විකෘතිතාවයක් ඇති කර ගන්නවා. ඒකයි බුදුහාමර කිව්වේ ඒ ආකාරයෙන් සිත විසින් ඇති කරගත්ත විකෘතිතාවයක් තුළ තමයි මේ ලෝකේ පවතින්නේ. ප්‍රകൃතිය දෙවිත ගමන් ලෝකේ පවතින්නේ නැහැ. පවතින්න බෑ ගන්න. ඔය මොකයි වෙන්නේ? වැසිකිලි වලේ පණුවට ජීවත් වෙන්න බෑ අසුචි නැතුව. එහෙනම් ඕම් ඔය විකෘති සංඥාව තුළ සිත විසින් ඇති කර ගන්නවා මායාවක් මේ අසුචි කය නැතුව සිතට පාදින්න බෑ කියලා. මේ පාදින්න බෑ. දෙහිඳ මේ අසුචි වල හොඳයි, නිට්ටයයි, සපයි, සාරයි කියන විපල්ලාසය ඇති කර ගන්නවා කියලා බුදුහාම කියනවා. විපල්ලාසය. අසුචිදි ගොඩක් තියෙන්නේ, දුර්ගන්ධයෙන් තියෙන එකක් තියෙන්නේ, අනිත්‍ය බවක් තියෙන්නේ. අසුබ බවක් තියෙන්නේ, අසාර බවක් තියෙන්නේ. නමුත් මේක නිට්ටයයි, සපයි සාරයි කියලා විකෘතියක් ඇති කරගත්තා. ওই විකෘතියේ තමයි ওই ජීවත් වෙන්නේ. ප්‍රകൃතිය තුළ ලෝකේ ජීවත් වෙන්න බෑ කාටවත්. ප්‍රകൃතිය ගන්නවා. හැබැයි ප්‍රകൃතියට ඉඩ දෙන්නේ නැහැ. විකෘතිය තුල වාසය කරන්නේ ඇයි? සිත පවත්වා ගන්න. මොකද සිත පවත්වා ගන්න ඕන නම් ඒ අතුජි ගොඩේ තමයි පවත්වන්න වෙන්නේ. එහෙනම් ඒකයි බුදුහාමුදුරු දැක්වියේ. ආන් ඒක දකින්න දැක්කට පස්සේ සිත ඔය අසුචි ගොඩේ ආය පවතින්නේ. එහෙනම් මෙතෙක් කලේ විකෘතිය පාවිච්චි කරපේ විතරයි ලෝකේ දැන් ප්‍රകൃතිය පාවිච්චි කරන්නේ. ඇත්ත දකින්න. ඒකයි ඇත්ත දැක දැක දැක දැක යනකොට සිතට ආය පවතින ග්‍රහණය කරන්න තැනක් නැහැ. ලෝකේ නැහැ. ලෝකේ කිව්වේ ආයතන ටිකයි බාහිර ආයතන ටිකයි. ඒ ටික ඔක්කොම ඔය ආසූචි ගොඩක් වූ සුද්ධාෂ්ටක නිර්මාණ. එහෙනම් ඒ සියල්ල එහෙමයි කියලා යන්නේ. ප්‍රත්‍යක්ෂ කළාද සිතට ආය පවතින තැනක් නැහැ ලෝකේ. අයින් වෙනවා. ලෝකෙත් එක්ක සම්බන්ධ නැහැ. ලෝකෝත්තරයි. දැන් දෙන වෙලා තියෙන වැඩි. ඔය හිතාගෙන ඉන්න ප්‍රകൃතියත් වෙලාවට ඉන්නවා කියලා. ඉන්නේ විකෘති මාත්‍රකත්. ඒකට බුදුහාම කිව්වේ උම්මත්තකාංග වෙනවා. උම්මත්ත කියනවා. පිස්සෝ. පිස්සෝ කියන්නේ මොකද්ද? එයා සත්‍ය ස්වභාවය අඳුරන්නේ නැහැ. හරිද? හරි දැන් හරි. එහෙනම් ඔබ තේරෙනවා නම් මොකද කරන්නේ? අර ආසූචි පොඩි සාදුරටත් ඉන්නවාද? අසුචි වල දාලා යනවද? තේරෙනවා නම් ඒ මොහොතේ මතකයි. හරිද? එදී හොඳයි හොඳයි සපයි වටිනවා කියලා අසුචි වලක් තුළම ජීවත් වෙනවා. ගණ්ඩ භූතෝ රෝග භූතෝ වන භූතෝ සමුස්සය. අතේ කිච්ඡෝති ජිගුජ්ජෝ පහින්න කුණ පූපමෝති කියලා කියනවා. දැන් මේ තියෙද්දි කුණු වේවි ගඳ ගහන අර ඊයේත් මම කිව්වා වගේ හිල් වෙච්ච මුට්ටියකට කුණුවෙත් මස් කඳක් දාලා පුරවලා තියාගෙන ඉන්නවා වගේ. හිලලා දෙන මුට්ටියකට කුණුවෙත් මස් කඳක් තියාගෙන ඉන්නවා දාලා. හැම වෙලේම කුණුවේවි කුණුවේවි අර හිල් වලින් මැක් කරන මැක් කරන මැක් කරන එක. ඒක හරියට වෙනවා. මේක ගෑම දදා දදා දදා භෝජනය කරන හදනවා අරක කුණුවේවි කුණුවේවි හොට්ටු කෙල්ල කබ කඳළු අසුළු පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා. නැතර උනේ කවත්. මරිචාන අතර නේද? මරිචාන තා වැඩි වෙනවා. අතර වෙන්නේ 5000 ඉඳන් පිට වෙනවා. ඒක හොඳයිද මේක? අදෝජි පිට කරන ෆැක්ටරියක්. උදාර කෙලිම කියන්නේ අසුචි සම්තදේ නිච්ච. උද්දම් පාදතල අදෝකේස මත්තක තතපරියන්තම් පූර්ණ නානපකාර අදුදිනවා. පිරිච්ච නානාවිද අතෝජි ගොඩක්. මොකක් කන්නේ බුදුආරය හොඳයි කියලා කියන්නේ කොහෙම කෙලින්ම කියනවා අතෝජි ගොඩක්. හරිද? දරෝන් ඔය தත්ත්වය තේරෙන්න නම් බුදුහාමුදුරුවෝ දක්වනවා අහම් මේකයි කිව්වේ අනුන් තුලින් දැක්කට බාහිරින් දැක්කට ඔබ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. එනිසා තමාගේම කයෙන් තමාගේ සිත වෙන් කරලා තමන් සත්‍ය දකින්න එදාට තමයි අවබෝධ වෙන්නේ. එහෙමද? හැබැයි හොටු ටික කයෙන් අයින් කරා වගේ, කටෙන් කෙල ටික අයින් කරා වගේ, කබ ටික ඇහෙන් අයින් කරා වගේ, ආන් එහෙම මේ කයේ මේ තියෙන ඒවා සියල්ල පිළිබඳව කයින් අයින් කරලා ඔය සත්‍ය දකින්න අන්න එහෙම දැක්කහම අවබෝධය ලැබෙනවා. එතෙක් කිසිසේත් අවබෝධය ලබන්නේ ඒ තමයි මම අර කිව්වේ බාහිරින් කෙනෙක් කපලා කෑලි කපලා කොටලා එයාගේ කය ඒවා දැක්කට කවදාවත් ඔය සත්‍ය අවබෝධ වෙන්නේ ඇයි? තමන්ගේට දකින්න තමන්ගේ මේ සිතට වෙලා තියෙන මුලාව සිත විසින්ම මට අහගන්න. සිතටයි වෙලා තියෙන මේ මුලාව. ඒක සිතෙන්ම අඳුර ගන්නවා. වෙන ක්‍රමයකුත් නැහැ. හරිද? ඒක තමයි බුදුහාර කිව්වේ ගවයෙක් මරලා ගවයාගේ කෑලි වෙන වෙනම දකින්න පුළුවන්. වගේ තමන්ගේ කයම වෙන වෙනම සිතෙන් වෙන් කරලා දකින්න. ඔය සතිපට්ඨාන දෙන්නේ ගවයෙක් මරලා ගවයාගේ කෑලි වෙන වෙනම බලනවා. ගෝඝාත ගෝවා ගෝඝාත කුවන්ති වාසිකා. ගව ඝාතකයා ගව ඝාතකයාගේ අතවැසියා ගවයෙක් මරා ගවයාගේ කොටස් වෙන වෙනම අඳුරනවා. වගේ තමන්ට මේ කයින් සිත වෙන් කරලා. කය සිතයි එකට දෙන එක ඔබ තේරෙන්නේ. වෙබ් එකේ තියෙනකන් කොටුත් තියෙනවා, කැලක් තියෙනවා, කබක් තියෙනවා, දාඩියක් තියෙනවා, අතුජිත් තියෙනවා ඔක්කොම තියාගෙන ඉන්නවා. අපි පිට වෙච්ච ගමන් පිටත් එක සම්බන්ධයෙන් යනවා ආන් ඇතුළ තමයි තියෙන්නේ. එදගම් තේරෙන්නේ. එහෙනම් ආන් එහෙම බලන් රෝඩ් වල කයේ යථා ස්වභාවය. හරිද? ඒකෙන් කයේ යථා ස්වභාවය දකින්න ගැනීම මුළු ලෝකයේම தත්ත්වය දකින්න. මුළු ලෝකයේම தත්ත්වය ධාතු ගොඩක්. එහෙනම් ඒ වගේමයි මේ කයත්. එහෙනම් කායට සිදුවෙන දේ මුළු ලෝකෙටම සිදුවෙන. හරි. මේ මුළු ලෝකෙම ඇති අසුචි ලෝකයක්. දෙනවා ඉන්නේ කොහෙද කියලා. ඈ. දැන් සුන්දර කරන්න හදන එක මොකද කියලා දෙනවා. ඈ. නේද ඔක ඉන්නේ වටනවා. ඔකෙන් අර જાති මේ જાති අර කුලේ මේ කුලේ ඈ අරයන් වගේ හොඳ එකන මෙයා වගේ හොඳ එකන කියලා තියන්න හොඳ අතුරු කැලලක් එන්න දෙනවා කියලා. ප්‍රශ්න තියෙනවා නේද? මොඩේ කවට කිව්වා තමයි. ඒක කරන්නේ නැහැ. දැන් ඒ ඉඳා අපිට වන්න සිත කයෙන් වෙන් කරන්න නුවණින් කරන්න වෙනවා. සැබෑ වශයෙන් අපිට කය කැරි කොටස් අයින් කරලා බලන්න බෑ. ඒ ඉඳා නුවණින් තමන්ම මේ කයේ ස්වභාවය මොකක්ද වෙන්නේ කියලා පරීක්ෂා කරගන්න ඕනේ. ඒක තමයි ඒක ඉඳලා කරුණ කියලා දුන්නේ. කය කොටස් 32ක් තියෙනවා. තියෙන තැන්, තියෙන පාට, ගඳ, හැඩ ඔක්කොම මෙනෙහි කරගෙන ඒවා කයෙන් අයින් කරත් අයින් කළොත් අයින් වුණොත් ඒවට මොකද වෙන්නේ කියලා දැන් නුවණින් හිතන්න වෙනවා. මොකද අපිට බෑනේ හරි වස්තුව දැන් කියලා අයින් කරනවා. හරි වස්තු බලලා දාන්නේ. පෙනල්ටි ගලලා දාන්න. හැබැයි නමුත් අපි අපිට හිතන්න බෑනේ ඒක ගලලා අයින් කරොත් එහෙනම් මොකද වෙන්නේ කියලා. ආන්න එක තමයි අසුභානු පස්සනාව කියලා කියන්නේ. හරිද? දැන් ඉතින් ඒක කරන හැටි තමන්ට කියනවා ඒ කියන විදිහට තමන් ඒ කයත් තමන්ගේ කයට ඒක සිද්ධ වෙනවා කියලා දඩමින් දායි. ඔබ දකින්න කලින් දැන් සැබෑ වශයෙන් තමන්ගේ කයේ தත්ත්වය තමන් කවදාවත් දැකලා නැහැනේ. ඒ හින්දා ස්වභාවිකව තමන් ආන් එක දකින්න තිබ්බනම් ඒක අවබෝධ කරගන්න පහසු වෙනවා. බුදුහාමුදුරු කාලනම් මරිච්චාගේ කයවල් දැකලා කුණු වෙන හැටි, ඒ වගේ පණු ගන්න හැටි, ඒ වගේ ස්වභාවයේ தත්ත්වය දකින්න තිබ්බා. නේ? අද ඉතින් ඕවා දකින්නේ නැහැ. ඒක තමන්ට ආන් එහෙම තියෙන එකක් අපි පේනවා වර්තමානයේම කයේ මේ මරණ මොහොතේ මේ නැත්තම් දැන් ওই කයේ සැබෑ වශයෙන් ඒකේ தත්ත්වයේ තියෙන පින්තූර ටිකුත් තියෙන ඒක බලලා හොල්මන් කරාම තේරෙයි වෙන්න ඕනි වැඩි. හරිද? භාවනා කරලා ගියාම තම සමාධිය හරියට වැඩි වුණා තමන්ට තේරෙයි. හතරින් ධ්‍යාන තත්ත්වයට එනකොට තමන්ගේ කයත් එක්ක සිත සම්බන්ධ නැති වෙනවා. ඒකෝට නිකම්ම තමන්ට ඔබ තේරෙනවා. දැන් නිකම්ම තේරෙන්නේ නැති තමයි මෙහෙම කරන්න වෙන්නේ. භාවනාවද මහරියට වැඩිලා නැහැ නේ වැඩි වුණා. ආන් මේක ඉබේ වෙන්න ඕනේ. ඉබේ වෙලා නැති නිසා සමහරවිට මේක කියලා දෙන්න වෙනවා ඒක කරලා කරලා යන්න ඉතින් කවදාද ඒක වෙයි. හටගඳ වෙන ඊයේ කතා කරාට Taman ඒවා වෙන රූපයක් පෙන්වනකොට ඔබ ප්‍රත්‍යක්ෂ වෙන ඕමම දකින්න කිව්වා. සම්මස්නා තමන් ඔය දැක්ක ආකාරයට ස්වභාවිකම කයේ ඇත්ත తත්ත්වය උගයි තමන් අර පින්තූරය දැකලා තිබ්බට ඔය ආකාරයේ කයක් තමයි හැමෝටම තියෙන්නේ. දැන් ඕම් ඔය දැක්ක ටික තමන්ටම හිතන්න කිව්වා. තමන්ගේ සිතෙන් කය අයින් කරලා සිතින්ම අඳුරා ගන්න කිව්වා කයේ සැබෑ తත්වය අනුව ලෝකයේම හැටි. දැන් එනම් කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා මම කියන විදිහටම තමන්ගේ කයට සිදුවෙන දේ තමා විසින්ම වඩා ගන්න. තමන් කිසිම ක්‍රියාකාරකමක් කරන්නේ ඒ ක්‍රියාකාරකම් ඔක්කොම සිද්ධ වෙන බව මොකද කරන්නේ? හිතින් දකින්න ඕන. මොකද කියන්නේ ඔක්කොම හිතින් කළලා තමන්ගේ කයට ඒ දේ වෙනවා කියලා ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. පැහැදිලි? එහෙනම් දැන් ඇස් පියාගෙන කුඳුලින් තියාගෙන තමන් මේ ආකාරයෙන් සිහි කරන්න පටන් ගන්න තමන්ගේ කයට සිදුවෙන දේ මොකක්ද කියලා. මුලින්ම හිස මුදුනේ ඉඳන් යටිපතුල් දක්වාම තමන්ගේ කය පිළිබඳව හොඳින් සිහිය පවත්වා. මේ කය කියන්නේ කෙස්, ලොම්, නිය, දත්, සම්මස්නහර යනුවෙන් අපි ඊයේ දවස තුල දැක්ක දේ අඳුරගත්ත දේ දැන් තමන්ම සිහි කරගන්න. කියන තමන් හරියට කණ්ණාඩියක් ඉදිරියේ හිටගෙන තමන්ගේම කය දකිනවා වගේ තමන්ටම තමන්ගේ කය සිහි කරන්ටයි කියන්නේ. කෙස්වල පාට ගඳ තියෙන තැන හැඩය ලොම් නියපොතු දත් ඔය විදියට ඔක්කොම හිතා. තමන්ම හිතන්න ඕනේ තමන්ගේ කය ගැන. කියන එක අහගෙන හිටියට විතරක් වැඩක් වෙන්නේ නැහැ. සිහි කරන්ට හිස මුදුනේ තියෙන තමන්ගේ කෙස්වල ස්වභාවය. උකුණු හිසක් තරම් හැමට කාවැදිලා කෙස් ටික දිවෙනවා හිස මුදුනේ. දැන් කොණ්ඩේ පීරනකොට ඔය කෙස් ටික අල්ලනවා වගේ මිටකට නුවණින් ඔය කෙස් ටික අල්ල ගන්න අතින් දැන් ඔය කැස් ටික ඔක්කොම හිස මුදුනින් ගලවලා බිමින් තියනවා. මේ කියන ඒවා තමන් ඒ විදිහට නුවණින් තමන්ගේ කයට සිදුවෙන බව දකින්න. ඔක්කොම කැස් ටික ගලවලා බිමින් තියනවා. දැන් ඔය වගේම තමන්ගේ ශරීරයේ ලොම් තියෙන තැන්වල ඔක්කොම ලොම් ටික කපලා කපලා බිම තියෙන කෙස් ගොඩ උඩට දාන්න. මොහොනේ තියෙනවා. පිටේ පපුවේ කිහිලිවල අත්වල බඩි ඉකිලිවල කකුල්වල ඔය තියෙන ලොම් ඔක්කොම කපලා කපලා දාන්න බිම තියෙන කෙස් ගොඩ උඩටම දැන් හොඳට සිහිය පවත්වනවා බිම තියෙන කෙස්ලොම් ගැන. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා ඔය බිම තියෙන කෙස්ලොම් වල. දැන් මේ කෙස්ලොම් හොදන්නේ නෑ. මේවා පීරන්න යන්නේ නෑ. නාවන්න සුද්ධ කරන්න යන්නේ. මොකද වෙන්නේ වට? හුලඟට විසිරෙනවා. තැන් තැන් වලට යනවා. දූවිලි වැදෙනවා. කළු පාටට කෙස් තිබුණු කැස්ලම් දුඹුරු පාට වෙලා දූවිලි එකතු වෙලා කැරලි ගෑවිලා මාස ගාණක් නාපු නැති කෙනෙක්ගේ වගේ කෙස්ලොම් හැඩ බලු කෙතිල මැස්සෝ ආනවා කූඹි කන දිරනවා දැන් ඔය බිම තියෙන කෙස්ලොම් ටික අතට ගන්න අතට අරගෙන ඉවින්ට ඕක සුවදයිද බලන්න. සුවදයි. ගත ගන්නවා පිළිගතයි. බලන්න ඔය කෙස් ටික ආපහු ඔළුවලින් තියාගන්න මගේවා මගේවා කියලා. කැමතිද? අකමැති පිළිකුලයි. කෙස්ලොම් දිරනවා. පිළිකුලයි. දුකදයි අසුබයි අසාරයි. අතීතයේ කෙස් වැටුණා කැඩුනා, දිරුවා, දුර්වර්ණ වුණා කැමති තත්ත්වේ නැති වුණා. දැන් කෙස්ලොම් අතීතයේ අසුභසහාර භාව. අනිත්‍ය භාවක්. දැන් දැන් කෙස්ලොම් ඇති වෙනවා නැති වෙනවා. වර්ණේ ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා. ඒ ආකාරයෙන් ඇති වී නැති වී යන ස්වභාවය අනිත්‍ය භාව. බලන්න ඔය කෙස්ලොම් වලට මොකද වෙන්නේ? දිරනවා, දිරනවා. දිරලා පස් වෙලා දූවිලි වෙලා නොපෙනී නොතේරීම හිස් වෙනවා. එහෙනම් කෙස්ලොම් කියලා යමක් එතන නැහැ. තියෙන්නේ බොරුවක්. පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු නිර්මාණයක් හිස් බවක් මායාවක්. මම මගේ කියලා කිසි කාලයක තියාගන්න බෑ. අතීතයේ කෙස්ලොම් වැටුණා කැඩුණා දිරුවා. වර්තමානයේත් කෙස් වැටෙනවා කැඩෙනවා දිරෙනවා. දුර්වර්ණ වෙනවා අනාගතයට වළක්වන්න බෑ. එනම් මේ කෙස්ලොම් මම නෙවෙයි. මගේ නෙවෙයි මට ඕන විදිහට පවතින්නේ. අනාත්මයි කෙස්ලොක්. තමන් දැන් හොඳට සීකල්ලා බලන්න. කෑම කන පිගානේ. කෙස් ටිකක් තිබුණා. තේබන කෝප්පෙට කෙස් ටිකක් වැටිලා තිබුණා. විසි කරනවා මේක. එනම් මේක පිළිකුලයි කියන එක ඇත්තම ඇත්තක්. රැවටිලා සිතින් මේ මායාවට කෙස්ලොම් සුබයි වටිනවා කියලා. දැන් වැටෙනවා සත්‍යම සත්‍ය කෙස්ලොම් අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි අසාරයි නින්දා කළ යුතු අත්හල යුතු බවක් දැන් යොමු වෙන්න ආයිත් තමන්ගේ සිහිය කයට යොමු කරලා බලන්න තමන්ගේ අත්වල කකුල් වල ඇඟිලි කෙළවරේ තියෙන නියපොතු ටික දිහා තමන් කපලා පාට කරලා සුද්ධ කරලා ලස්සනට තියාගෙන ඉන්න ඔය නියපොතු ටික. දැන් ඔය එක එකක් පාසා නියපොතු අඬුවක් අරගෙන ඇදලා ඇදලා ගලවලා බිමින් තියා. තමන් මේ ක්‍රියාකාරීත්වය නුවණින් දකින්න. අඬුවක් අරගෙන කණිය පොත්තක් අල්ලලා ඒක ඇදලා ගලවලා බිමින් තියනවා. ලේ තැවරිලා මස් කෑලිත් එක්ක ඔය නියපොත්ත ගැලවිලා ඉන්නේ. තුන් පැත්තකින් හැමට කාවැදිලා තියෙන්නේ ඔය නියපොතු ඔක්කොම ගලවලා තියන්න. දැන් ඔය වගේ තමන්ගේ කටේ තියෙනවා දත් උඩු ඇන්දේ යටි ඇන්දේ සුදු පාටට තියෙන ඔය දත් ටික දොස්තර මාත් එක් දත් ගලවනවා වගේ තමන්ම කට ඇතුළට අඩුවක් දාලා එක එකක් පාසාවේ දත් ගලවලා ගලවලා බිමින් තියන්න. ගලවනකොටම විදුලි මස් කැඩිලා ලී තැවරිලා දත් ගැලවෙන. හොඳට ඔබ සිහි කරන්න. බලන්න ඔය ගලවන දතක් නායට ටිකක් ලං කරලා කන්ද ගන්න. කටේ දිනකොට කිසි ගාණක් නැහැ මේ කවුරුදයට 70ක් තිස්සේ මගේ මගේ කියලා පාවිච්චි කරා. බලන්න. දැන් ඉතින් ගඳ සිනි ගතයි. සමහර දත් දිරලා. ඕ මේක ඇතුලේ කෑම හිර වෙලා කුරු වෙලා කුණු ගඳ ගන්නවා. ඔක්කොම දත් ටික කලවලා දාන්න. දැන් හොඳට නුවණින් සිහිය පවත්වන්නට බිම තියෙන දත් වලට නියපොතු වලට මොකද වෙන්නේ කියලා. දැන් මේ දත් නියපොතු සුද්ධ කරන්නේ. ඒවා මදින්නේ. ඒවා පිරිසිදු කරන්නේ. දූලි වැදෙනවා. මැලියම් වැදෙනවා. හරියට මාළු සුද්ධ කරන කරයක් ඉස්සරහා තියෙන කොරපොතු කොට වගේ. මැස්සෝ වහලා අර දත්වල නියපොත්වල බැඳිලා තියෙන මැලියම් කහපාටට උරාබනවා. ඒවා දිරනවා. දිරනවා. කූඹි කනවා. අසුබ බවට අසාර බවට පත් වෙනවා. බලන්න දැන් ඔය බිම තියෙන දතක් නියපොත්තක් අතට ගන්න. මේවා මගේ ඒවා මගේ ඒවා කියලා අතට අරගෙන බලන්ටෝක ඉබිට් සුවඳ ගත්ත ගහනවා. වම්මන්නේ යන තරම් පිළිවෙල. බලන්න ඔක මගේ කියලා ආපහු ඒ දතක් නියපොත්තක් කටේ එහෙම දාගන්න පුළුවන්. මගේ ඒවා මගේ ඒවා බෑ. අපිරියයි. අසුබයි. අසාරයි. ඒක සත්‍යම සත්‍යයක්. කටේ දිනකටත් දත් වැටෙනවා කැඩෙනවා දිරනවා පිළිකුල් වෙනවා. නියපොතු දුර්වර්ණ වෙනවා කැඳු ස්වභාවය නැති වෙනවා අකමැති බවට පත් වෙනවා. එහෙනම් මේ අනිත්‍යතාවයේ ලක්ෂණ ඒක ඇත්තම ඇත්තක්. බලන්න ඒ වඩත් මොකද වෙන්නේ? ඒවත් දිරනවා, දිරනවා, දිරලා පස් වෙලා දූවිලි බවට පත් වෙලා නොපෙනී නොතේරීම හිස් වෙනවා. ඒවත් ගති බවට පත් වෙලා නැති වෙනවා. දැන් වැටහෙනවා සත්‍යම සත්‍යයි. මේ දත් කියන්නේ මිය පොතු කියන්නේ මම මගේ කියන ස්වභාවයක් නෙවෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධාතුන්ගේ නිර්මාණ. නොපෙනී නොතේරි හිස් වෙනවා. බොරුවක් මායාවක්. හරියට පන්දමක් කරකවනකොට වේගයෙන් දැක්ක රවුම වගේ. නතර වෙනකොට රවුම නෑ කියන්නේ ඒක බොරුවක්. එහෙනම් මේ දත් මේ පුතු දෙල්ල විනාශ වෙනකොට ඉතුරු නෑ කියන්නේ ඒවා බොරු මායාවක්. මෙතන දත් නෑ නියපොතු නෑ තියෙන්නේ බොරු මායාවක් මේවා සුද්ධ කරන්න පවිත්‍ර කරන්න පාඩ කරන්න උල් කරන්න දුක් ඉඳා වෙහෙසලා මුලාවකට පත් වෙලා හිතන්න තමන්ගේ කටේ තියෙන ගොඩ නරක් වෙච්ච දතක් දොස්තර මාත් එක්ක ගලවලා විසි කරන්නේ නැතුව තමන්ගේ අතට දුන්නා නම් මේක තියාගන්න කියලා අරන් යනවා නෑ එවිල්ලෙම විසි කරනවා මේක. ඒක සත්‍යම සත්‍යයි. මේවා මෙහෙම දකින තාක්කල් වැටෙන්නේ නෑ. මුලාවකටපත් වෙලා මායාවකටපත් වෙලා මෝහයෙන් කටයුතු කරනවා කියලා. දැන් වැටෙනවා ටිකින් ටික සත්‍යම සත්‍ය. දැන් නැවතත් යොමු වෙනවා තමන්ගේම කයට. බලන්ට දැන් හිස මුදුනේ පටන් ඒ යටිපතුල් දක්වා මොනමද ඔය කයේ තියෙන්නේ. හමින් වැහිච්ච කයක් කියලා දැන් පේනවා. මුළු ශරීරේම හමින් නැහිලා. දැන් මොදේට කැපෙන පිහියක් අරගෙන ඔවුන් ඔය හම හිස මුදුනින් පලන්ට දෙකට ඔවුන් හිස මුදුනින් හම ගැලවිලා හම ඈත් වෙලා ඔලු කට්ට පෑදෙනවා. දැන් ඔවුන් ඔය හැම ගලවන්ට ඔළුවෙන් පහලට නායෙන් තොල් වලින් නිකටෙන් පහලට බෙල්ල දක්වා ඔය හැම ගලවන්න දෙපැත්තට ඇදලා. ලේ තැවරෙනවා. තහඩිය තෙල් එක්කෙනවා ඒකේ. කාපාට තෙල් තට්ටු තට්ටු. සුදු පාට දාඩිය. ගලවන්න ඕක පපුවෙන් පහලට අත්වලින් කම්සයක් වගේ. ඉරෙන් පහලට කකුල් වෙන්නත් කලබල ගන්නවා ඔය හැම. තමන්ම දැන් හොඳට චිත්ත රූප ඇති කරගන්න තමන්ගේ ශරීරයෙන් තමන්ගේ මහම ගලවලා ඉවත් කරගත්ත බව. බලන්න ඉදිරියෙන් අල්ලලා තමන්ගේම හැමේ හැටි. දැන් දැන් වලින් මේක දැන් ඉරිලා. ඕම් සුදු පාට දාඩිය වැක්කිරෙනවා. කහ පාට තෙල් මතුවලා තෙල් තට්ටු තට්ටු වැක්කිරෙනවා එකේ. දැන් බාල්දියක් අරගෙන ඕම් ඔය බාල්දියට හැමේ තියෙන දහඩිය තෙල් සේරම ඌරලා ඌරලා එකතු කරගන්න. ඕම් කහ පාටට තෙල් ටික පාවෙනවා අර දාඩිය ගොඩේ දැන් ඔය බාල්දිය පැත්තකින් තියලා හැම දෙක ඇරලා තියන්න බිමි දැන් බලන්න තමන්ගේ කයට වෙලා තියෙන දේ හරියට මස් කඩේක හැම ගහලා ඉලලා තියෙන හරකෙක් කෙළුවෙක් වගේ තැන් තැන් වලින් ආහාර ඇල්ලදිමිලා මස් කෑලි කෑලි එල්ලෙනවා රතු පාටට ලේ වැක්කිරෙනවා කය පුරා දැන් ඔය Tamanට පේන්න තියෙන මස් නහර සියල්ලම පීයක් අරගෙන ඇටකටු මතු වෙනකම්ම කපන ඔළුවේ තියෙන මස් නහර ටික කපනවා. ඕම් කපනකොට ලේසරව වැක්කිරෙන්න ගන්නවා. ඔය ලේසරව ටික මිරිකනවා අර බාල්දියට රතු පාටින් ලේසරව මිරිකනවා. බාල්දියට ලේසරව ටික මිරිකලා ගොඩ ගහන්න බිමින් අර හැම තියෙන තැනින්ම මස් ටික නහරත් එක්ක. ඔය විදියට දැන් බෙල්ලේ තියෙන මස් නහරත් කපනවා. අත්වල තියෙන මස්නහර කපලා තමන්ට දැන් සීයෙන් දැනෙන්න ඕන මස්නහර කපලා ඇටකටු මතු වෙනවා. ලේසරව මිරිකල බාල්දියට දානවා. මස්නහර ටික ගොඩ ගන්නවා අපි. පපුවේ තියෙන මස්නහරත් ඔය පපුවේ කුටි කුටි ගොඩක් තියෙන ඔයලයට මස් කපලා දාන්න. කකුල් වල තියෙන මස්නහරත් දැන් Tamanට වැටෙනවා මේ කයම දැන් යට කටු ගොඩක් වගේ වෙලා එනවා. බලන්ට බිම තියෙන මස් නහර ටික ගැන සිහිය පවත්වා. මොකද වෙන්නේ ඔය බිම තියෙන හැමට මස් නහර ගොඩට? කොයි වගේ දේ ටික? හරියට මස් කඩේක කපලා කපලා මස් ගොඩ ගහලා තියෙනවා වගේ. කෑලි කෑලි රතු පාට මස් කෑලි නහර වෙල් වෙල් අර හැම උඩින්ම දාලා තියෙන්නේ. බලාගෙන ඉන්න දැන් මේ ගොඩට මොකද වෙන්නේ කියලා. බල්ලෝ ඇවිත් ඕන් අර මස් ටික කනවා. කොටෙන් ඇද ඇදා කෑලි කෑලි චපු චපු ගගා කනවා. කපුට ඇවිල්ලා ඔටෙන් කොටලා මස් කෑලි උස්සගෙන යනවා. මැස්සවා ඕන් අර මස් කුඩ ඉදිමෙනවා. එළි වෙනවා එළි වෙනවා එළි විලා තිබුණු කොට වගේ දෙගුණයක් දෙගුණ වෙලා මහත් වෙලා නිල් පාට වෙලා මස් කොට දැන් පුපුරනවා එක දෙයට තීකරඬ මස් කොට පුපුරලා පුපුරලා තැන් තැන් වලින් කහපාටට සැර වෙනවා පණුව ගහලා එකකින් සුදු පාටට පණුව නලියනවා මස් කොට කබ්බරයෝ ඇවිල්ලා පණුවොත් එක්ක අරමස් ගොඩ කනවා. බල්ලෝ කපුටෝ කබරයෝ මැස්සෝ පණුවෝ පිරීලා. බලන්න දැන් ඔය බිම තියෙන හැම මගේ මගේ කියලා අතගාලා බලන්න ටිකක්. අර නාලා සෝදලා සුද්ධ කරලා තමන් සුවඳයි කියලා අතගාලා බලපු තමන්ගේ හැම දෙයක් කොයි වගේද? පණුව ගහලා අල්ලනකොට සෙවල වගේ අර සරව මිරිකෙනවා. පණුව ඇඟිලි අතරින් චුරු චුරු ගාලා පයින්නවා. මේ මගේ හැම කුණු වෙලා පණුව ගහලා බලන්න ටිකක් ඕක නහයට ලං කරලා ඉමිට මකී හැම කියලා සුබදයි ඒක කුඩු වෙච්ච තුවාලයක් වගේ මස් ටික බලන්න මස් ටිකක් අරගන්න අතට මගේ මස් කියලා. අල්ලනකොට මොකද වෙන්නේ? අර කුණු වෙච්ච මස් කෑලි ඇඟිලි අතරින් පණුවත් එක්ක වැක්කිරෙනවා බිමට. බලන්න නායට ලං කරගෙන ඉඳින්න ඔක මගේ මස්. වම්බනේ යනවා ඒක දකින්නකොට. පුළුවන් දෝක දැන් ඇඟේ තියාගන්න ආපහු මගේ මගේ කියලා. ආයි ගන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. බලන්න බැරි තරම් පිළිකුලයි. මේක සත්‍යම සත්‍යයක්. මේක වළක්වන්න බෑ. කයේ තියෙනකොටම මේ හැමේ හොරි දද කුෂ්ඨ වනතුආල් හැදෙනවා. මස් ඉදි වෙනවා, නහර ඉදි වෙනවා, ගැට ගැහෙනවා, මේවා පුපුරනවා. අනිත්‍යතාවයේ ලක්ෂණ. දැන් දැන් සිදුවෙනවා. දැන් දැන් සිදුවෙනවා. අතීතයේත් ඒක හැවිදියටම සිද්ධ වුණා. දැන් සිදුවෙන එක වළක්වන්නත් අනාගතයට නතර කරන්න ක්‍රමයක්වත් නැහැ. මේක මම නම් මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕන. මම මගේ කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් ඇත්තේම නැති අනාත්ම වූ බව. ගඳ ගන්න අසුබ එකක්. කොච්චර හේතුවක් නැවුවත් හේතුවක් මේක දාඩි දානක පිළිකුල් බවට එන එක අසුබ බවටපත් වෙන එක නතර කරන්න බෑ. බලන්න ඔය ගොඩ කුණු වෙලා කුණු වෙලා බල්ලු කපුටු කාලා දිය වෙලා පොළවට උරාගෙන නොපෙනී නොතේරී යනවා. එහෙනම් ඒකත් පඩවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු වල නිර්මාණයේ ස්වභාවය. ආපෝ ගති ස්වභාවයෙන් ඇති වී නැති වී හිස් වෙලා නොපෙනී නොතේරී යනවා. ඒක සත්‍යෙම සත්‍යක්. මේක වෙන්න එපා කියලා නතර කරන්න ක්‍රමවේදයක් ලෝකේ නෑ. අම්මගේ තාත්තගේ දරුවගේ ස්වාම්භාරියා ගැන නතර වෙන්නේ නැහැ මේ සියල්ලංගෙම ශරීර කුණු වෙවි කුණු වෙවි දැන් දැන් යනවා. එහෙනම් මේ මස් ටික නහර ටික හමත් අනිත්‍ය තියෙන ධර්මතාවයට යටත්. ඒක නොපෙනී නොතේරී හිස් බවට යන දුක්ඛතාවයටයි. අනාත්ම වූ බවට මම මගේ කියලා පවත්වන්න බැරි බවට පත් වෙනවා. ඒක සත්‍යම සත්‍යයක්. වෙන්න එපා කියලා කිසි කාලයක නතර වෙන්නේ නැහැ. දැන් නැවතත් සිත යොමු කරගන්න. තමන්ගේම කයද බලන්න දැන් මස්නහර අයින් කරලා ඇටකටු පෑදිලා තියෙන තමන්ගේ කයේ මොනවද තියෙන්නේ ඔය පපුවේ කියලා බලන්න ඉලෑට ඇතුලේ. රත්තුපාර ඉදිමිච්ච අඹ ගෙඩියක් වගේ හෘද වස්තුව. ආස්මි දෙකක් වගේ සුදු පාට ඔය තියෙන්නේ පෙනහළු දෙක. තමන්ගේ අත් දෙක දාලා ඉලෑට ඇතුලේ අල්ලගන්න ඔය හෘද වස්තුවයි පෙනෙන්නේ. අල්ලනකොටම දැනෙනවා ඒක සෙවල සෙවල වගේ ඒකේ ඔය මස් නාරකදී හැටි මිරිකලා ඇදලා ගන්න එළියට එන එක. ගලවලා නම් බීමට දාන්න. මේ දෙවස්තු දඟලලා දඟලලා නතර වෙනවා. වෙනහැල්ල නැකිලෙනවා. තවත් ඔය බඩේ තියෙන ඒවත් එක එකක් පාසා දැන් අරන් බීමට දාන්න. ඉදි මෙච්ච ඌරුමීයෙක් වගේ ඔය තියන්නේ ආමාස මල්ල රතු පාටට තියෙන. පිහියක් කරක් කපලා ගන්නකො පෙළිය. සෙබල වගේ ගෑවෙනකොටම දැනෙන්නේ. කපණ්ඩෝක දෙකට නැත්තේ බලන්ට ඔය තමන් රස කර කර තලු මරමර රසයි ගුණයි පෝෂණයෙන් ඉහළයි කියලා කාපු කෑම ටික තමන්ගෙම බඩේ තියෙන්නේ. කෙල්ල, පිත්ත, හොට්ටු, කලවංගල, ඇම්බරිලා පොඩි වෙලා ඒක වම්බෙන්නේ ගොඩක්. බලන්න දැන් ওই ටික නහයට ලං කරලා මගේ කෑම කියලා සුවඳයිද? වම්මනේ යනවා ඒක වම්මනේ ගත. බලන්න ටිකක් ආවව කන්ට එහෙම පුළුවන්ද? බෑ ආය ලං කරගන්නවත් බෑ. අසුභ අසාර භාවය. නින්දා කලේ දාන්න ওই ටික ඔක්කොම බීමට. තව තියෙනවා ඇලදිව පිත්තාසය ගොඩි. ඒවත් කපලා දාන්න බීමට. හොඳට පේනවා දැන් ඉදි මෙච්ච පණුව ගුලියක් වගේ සුදු පාට රතු පාට බඩවැල් ටික ඇඹරිලා පොඩි වෙලා ගුලි වෙලා තියෙන්නේ ඔකනේ. අත් දෙක දාලා අල්ලගන්න ඇඟිලි වලින් මිරිකලා වගේ බඩවැල් ටික. ඔක්කොම ටික අදින්න එළියට. සෙවල සෙවල වගේ ඒ බඩවැල් ටික දැනින්නේ ඒක ඇතුලෙන් කහපාට අර දිරවන ආහාර වැක්කේනවා. ඔක්කොම ඇදලා දාන්න බිමට. ඒක ඇදගෙන ඇදගෙන යනකොට උන් කෙළවරේ ගුද මල්ලත් එක්ක එනවා. ඒකත් ගලවලා අසුචි ගොඩත් එක්කම බිමට දාන්න. උන් ඒ ටික හැමතැනම යනවා සූචි ගොඩ ගාපාඩට අර ඇල්තේ වස්තුව බෙනරියා ආමාද බඩවැල් ගොඩේ මේක. තවත් මොනවද බඩේ තියෙන්නේ? අක්මා වකුගඩු තියෙනවා. ඔන්න ඔය ටිකත් කපලා ආරම්භීමට දාන. එදි මෙච්ච කාජු පොලම් වගේ තියෙන ඔය වකුගඩු දෙන්නේ. කල්පාට දිනක්මා කපලා දාන. මේ වගේ සතු පාටලි සර්වයක් කරනවා. දැන් බලන්නකෝ බිම තියෙන දේවල් දිහා. තමන්ගේම අපුවේ බඩේ තිබුණු කෑලි ඔක්කොම ගලවලා දැම්මා. දැන් මොන වගේද පේන්නේ මේ ටික? හරියට වාහනයකට යට වෙච්ච බල්ලෙක්ගේ හරකෙක්ගේ බඩවැල් අසූචි ආමාස ඔක්කොම එළියට පැනලා තියෙනවා තමන්ගේ මේවා බඩ වැල් අසුචි මාස ආර වම්බනේ ගොඩ ඔක්කොම කලවම් වෙලා මෙව කයේ තියෙනකොට නම් මගේ මගේ කියලා කිසි ගාණක් නැහැ හොඳයි සපයි කියලා පාවිච්චි බලන්න දැන් වට මොකද වෙන්නේ බල්ලෝ කනවා පල්ලෝ ඇවිල්ලා අර බඩවැල්ල එහාට අදිනවා මෙහාට අදිනවා චපු චපු ගගා හප හප කෑලි කඩාගෙන කන. කපුට හොටෙන් කොට කොට ආර කෑලි කපාගෙන යනවා. කබරේව මැස්සෝ පණුව පිරීලා. තිරිසන් සත්තු ආසා කරනවා දැන් මේකට. බලන්න දැන් Tamanට ආසා කරලා ගන්න පුළුවන් කෑල්ලක් තියෙනවද කියලා. මගේ කියලා ආපහු ඒ කොටින් කොටසක් අරගන්න. හෘද වස්තු පෙනහැල් බලන්න ඔය හදවත අතට අරගන්න මගේ කියලා. ඕ ඒක කුඩු වෙලා පඩුව ගහලා අර පඩුව මිරිකෙනව ඇඟිලි අතරින් සුදු පාට චුචුරු ගාලා වැක්කෙරෙන. දැන් ඔය දෙවත් වරන් තියාගන්න පපුවේ මගේ එක මගේ එක කියලා. කැමතිද? ආ කැමති. පුළුවන් දාපහු ගන්න ගන්න බෑ. වම් වෙන්නේ යන තරම් පිළිකුලයි. ඒක සත්‍යෙම සත්‍යයි. කයේ තියෙන කොටත් මේ කෑලි ඔක්කොම කුඩු වෙනවා. කුඩු වෙනවා. බඩවැල් ගැට ගැහෙනවා, ඉදිමෙනවා, අක්මාව දිය වෙනවා, වකුගඩු දිය වෙනවා, මේවා කුඩු වෙනවා, නරක් වෙනවා. හෘදවත් වෙරළෙඩ වෙනවා, පප් වෙනාලු දිවෙනවා, ඒවා සිදුරු වෙනවා, මේවා අනිත්‍යතා ලක්ෂණ. හැම එකක්ම කුමේවි කුමේවි දිර දිරා අසුභභාවයටපත් වෙනවා. මේ මොහොතේ. එහෙනම් ඒක අතීතයේ තුන දෙයක්. දැන් මේ මොහොතෙත් වෙනවා. අනාගතේ වළක්වන්න කිසි ක්‍රම වේදයක් නැහැ. ඒක සත්‍යම සත්‍යයක්. අනිත්‍ය බව. බලන්න ඒකක්වත් ඉතුරු වෙනවද? කුණු වෙලා කුණු වෙලා දිය වෙලා පණුව ගහලා සරව ගහලා ඒවා පොළවට උරාගෙන නොපෙනී නොතේරි හිස් වෙනවා. ඉතිරි නෑ. දුක්ඛ ස්වභාවයටයි. ඉතිරි වෙච්ච දෙයක් නෑ මේක. එහෙනම් මේක බොරුවක්. ඇත්තක් නෙවෙයි මායාවක්. එහෙනම් මම නම් මේක මගේ නම් මේවා මට ඕන විදිහට තියෙනවා. මේවා මම නෙවෙයි, මේවා මගේ නෙවෙයි, මට ඕන විදිහට කිසි කාලයක තියෙන්නේ අනාත්ම වූ ස්වභාවය. දැන් වැටෙනවා සත්‍යම සත්‍ය. නම් මේ ඔක්කොම පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස පූජා කියන ධාතුන්ගේ නිර්මාණ මායාවල් රැවටිලා පන්දමක් කරකනකොට වේගයෙන් දැක්ක රවුමකට රැවටුණා වගේ. මෙතන යමක් තියෙනවා කියලා රැවටුණා. මෙතන කිසිවක් නැහැ ධාතු ගොඩක් විතරයි. මායාව. බලන්න නැවතත් තමන්ගේ කයට යොමු වෙලා මොනවද ඔය කයේ තවත් ඉතුරු වෙලා තියෙන්නේ ඇටකටු ගොඩක් වෙලා කය බලන්ට ඔලු කට්ට දිවෙනවා හිස මුදුනේ. ඕම් ඔය ඔලු කට්ට දෙකට බලන්ට Tamanටම පේනවා ඒක ඇතුලේ මොළලඳ ටික තියෙනවා. රස පාට දුබුරු පාටින් ලේ තැවිලිලා මොළලඳ දෙක කුරුම් බලඳ වගේ කෑලි කෑලි තියෙනවා. දැන් ඕම් ඔය ටිකත් හූරලා හූරලා අර බාල්දියට දාන්න. දහඩිය තෙල් ලේ සරව එකතු කරේ ඕම් ඔබටම දානවා. ඕම් ඔය මොළලඳ ටික කුරුම්බ කෑලි වගේ පාවෙනවා ඒක. තමන්ගේ ඇස්වල තියෙන කබ කඳුළු ටිකත් ඌරන්ට ඕකට කාපාරට කබ ටික කඳුළු ටික සුදු පාරට අර බාල්දියට ඌරලා දාන්න. නහයේ තියෙන හොටු ටිකත් ඌරලා දාන්න ඕකට. කාපාරට හොටු කෑලි කෑලි අර ඩාඩිය තෙල් මුල ලෙඩ ගොඩේම එකතු වෙලා පාවෙනවා. කටේ තියෙන කෙලෙස් එම ටිකක්වත් කරනවා ඕකට. තව බඩේ තියෙන ආයුරු වෙච්ච මල්ලක් මූත්‍රා පිළිච්ච මූත්‍රාසේ ඕකත් ගලවලා නම් වක් කරන්ට ඒ ටිකත් අර බාල්දියට මුකා පාටට ඔක්කොම දැන් බලන්න උදේට ඔය බාල්දිය දිහා තමන්ගේම කයේ තිබුණු හොට්ටු පෙළ සෙම්ම කබ්බ කඳුළු දාඩිය තෙල් මුත්‍රා මුලල දොක්කම කෑලි කෑලි හොට්ටු කෑලි තෙම්ම කෑලි මුලලද පාවෙනවා ඒකේ දාඩිය තෙල් කලවක් වෙලා රතු පාටට ඒක හැරියට වැති කිලි වලකට වඩා අත්තයි තමන්ගේම කයේ තිබුණේ ඒවා කිසි වටිනකමක් දැන් ওই බාල්දියක් පැත්තකින් තියලා බලන්න තමන්ගේ කයේ තියෙන ඒවා ටික දිහා මොනවද කයේ තියෙන්නේ? ඇට කටු ගොඩක් විතරයි. ඔය ඇට කටු ටික කඩලා දාන්න දැන් බීමට. ඔලු කට්ට කඩලා දානවා බීමට. ඕම් පොල් බෑදෙක වගේ ඔලු කෑලි දෙකක් එනවා. බෙල්ලේ තියෙන ඇට කටු. අත්වල ඇට කටු. ඉලෑට බලන්න ඒවා කඩනකොට ඒව ඇතුලින් අර ඇට මිදුළු වැක්කිරනවා කහපාට හොටු බේරෙනවා වගේ වැක්කිරනවා ඒව ඇතුලින් අර ඇට මිදුළු දැන් කොන්දේට උකුල්ලට කකුල්ලට ඔක්කොම කඩලා දාන්න හරියට දර කෝටු මිටියක් කඩලා දාලා තින්න වගේ තමන්ගේම ඇට කටු ටික දැන් කඩලා කඩලා කෑලි කෑලි බිම දාලා ඒව ඇතුලෙන් ඇට මිදුළු වැක්කිරෙනවා බලාගෙන ඉන්න ඒවට මොකද වෙන්නේ? ඕම් කපුට ඇවිල්ලා ඔටෙන් කොට කොට ආයේ තියෙන ඇට මිදුළු ඇද ඇදා කන බල්ලෝ ඇවිත් අර ඇට කටු සූපු කරනවා. අපාපා තැන් තැන් වලට අරගෙන ගිහින් කන. මේ තමන්ගේ ඇට කටු දැන් බල්ලෝ කනවා. කපුට කනවා, දිරනවා, මැස්සෝ ආනවා, පණුව ගහලා ඇට මිදුළු කුණු වෙලා වැක්කිරෙනවා. නතර කරන්න බෑ. කයේ තියෙන කොටත් ඇට කැඩෙනවා, දිරනවා, ඇට මිදුළු නරක් වෙනවා, කුණු වෙනවා. මේ අනිත්‍යතා ස්වභාවයන් දැන් දැන් සිදුවෙනවා. වළක්වන්න බෑ, නවත්තන්න බෑ. පිළිකුලයි මේක, දුර්ගන්ධයයි මේක, දිරන අසුභ අසාමාර භාවයක්මයි මේක. නොවටිනා බවක්මයි. බලන්න ඔයාට කටකොල්ලටත් මොකද වෙන්නේ? ඒවා දිනලා දිනලා වේයෝගාලා පස් වෙලා දූවිලි වෙලා නොපෙනී නොතේරීම හිස් වෙනවා ගති බවටපත් වෙලා නොපෙනී නොතේරිය මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ ස්වභාවය නොපෙනී නොතේරිය යනවා මේක අතීතයේ සිදු වුණා අතීතයේ මරණු හැමෝගෙම ඇටකටු දිරලා නැති වෙලා විනාශ වුණා වර්තමානයේත් එමයි අනාගතයට වළක්වන්න බෑ ධාතුන්ගේ නිර්මාණ. ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි මට ඕන විදිහට කිසි කාලයක තියෙන්නේ. අනාත්ම වූ ස්වභාවය. නංගේක සත්‍යම සත්‍යක්. දැන් ආයි බලන්ට අර බාල්දියට දාපුවාට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. තමන්ගේම කයේ තිබුණු හොටු කෙල කප කඳුළු ආදී එකතු කරගත්ත බාල්දි. බලන්ට උදේට ලඟ වෙලා ඒක මගේ ඒවා මගේ ඒවා කියලා. බලන්න ඕක ටිකක් නිබින්ද නහයට ලක් කරගෙන. සුවදයි. බම්බනේ යනවා ඒක. දකින්නකොටම අප්පිරියයි. වැසිකිලි වලක් බැලුවා වගේ. Tamangeම හොටු කෑලි සිම කෑලි මැස්සෝ අහලා උඩාබනවා උන් ඒවා. පණුව ගහලා මොලෙත් එක්ක ඒ වගේ සුදු පාට පණුව පීනනවා අර බාල්දිය පිරීලා. කන්ත ගානවා. වැසිකිලි වලකනම් මල මුත්‍රා විතරයි කුඩු වෙන්නේ. මෙතන මේ ඔක්කොම කුඩු වෙලා කුඩු වෙලා යනවා. කිසි කාලයක නැවත ලං කරගන්න බෑ. බලන්න ඒ බාල්දියේ තියෙන ටිකත් හලන්න බීමට බිමට හල්ලා බලාගෙන ඉන්න එකටත් මොකද වෙන්නේ කියලා. ඕ මේ ටිකක් බිම දිගේම ගලාගෙන ගිහින් පොළවට උඩාගෙන නොපෙනී නොතේරි මහිස් වෙනවා. හිතුරු නැති වෙනවා. දැන් වැටෙනවා ඒව ඔක්කොම පටවිය ආපෝ තේජෝ වායෝ කියන ධාතු වලින් සකස් වෙච්ච බොරු මායාවල් ඒවා ඉතුරු නැහැ හිස් වෙනවා දැන් වැටෙනවා සත්‍යම සත්‍යය. දැන් සීකරන්ට කෝ ඔය කයේ මම මම කියන්න එකක්වත් තියනවද මගේ කියන්න එකක්වත් තියනවද? මේ ඔක්කොම දෙල්ල විනාශලා හිස්සුණා. කෝ මම මම කියන්නේ මායාවක්. දැන් තමන් මේ නුවණට වැටෙනවා. සිත පැත්තකට වෙලා කය කුණු වෙලා නැති වෙනවා බලාගෙන දැන් හොඳට වැඩෙනවා සිත කියන්නේ වෙන යමක් කය කියන්නේ වෙන යමක් සිත වෙන එකක් කය වෙන එකක් සිත බලාගෙන ඉන්නවා කය කුළු වෙලා නැති වුණා කයක් නෑ දැන් සිතක් වෙනවා දැන් බලන්න ඔය කයේ කිසි කෑල්ලකට පණ තිබුණාද හිතන්න කතා කරන්න ගියා කරන්න පුළුවන් කයක් නෑ ඒ ඔක්කොම දිරච්ච වේලිච්ච කුණු වෙච්ච දරගෝඩු වගේ කුණු වෙච්ච බාලු කුණක් වගේ මේවාට පණ නැති මල කඳක් මේක. ව්‍යා මත්තකේ කලෙවරේ භවයක් පමණ වූ මල කඳක්මයි මේක. මේ කය හැම මොහොතෙම කුණු වෙවි කුණු වෙවි යනවා හැම මොහොතේම කබ කඳුළු ඔටු කෙලෙසෙම දහඩිය මුත්‍රා ආසූචි වගේ හිල් වෙච්ච මුට්ටියකට පොළවලා තියෙන කුණු වෙච්ච මස් කඳ වගේ කුණු වෙවි කුණු වෙවි වැඩි වෙනවා. හැම මොහොතෙම හොටු වෙනවා, කෙල වෙනවා, කබ වෙනවා, කඳුළු දාඩිය මුත්‍රා සූචි වැක්කෙනවා. මේවා ඉබින්න අත ගන්න අරන් තියා ගන්න කිසි කාලයක බෑ. වැසිකිලි වලක නම් මල මුත්‍රා විතරයි කුණු වෙන්නේ මෙතන මේ කාලේ 32ම කුණු වෙවි කුණු වෙවි නැති කායෝ jigujjo සකලෝ දුකන්දෝ කය කියන්නේ jigujja සාගර එකක් හැම කාලෙම ගත ගන්න එක. දැන් දැන් දැන් දැන් බැරි මැරි යනවා. ගච්ඡanti sabbhe මරණ. මේ මොහොතේම මැරි මැරි නැවත සකසෙනවා. මැරෙනවා සකසෙනවා මැරෙනවා සකසෙනවා යයි මේ අනිත්‍යතාවයේ ස්වභාවය. දැන් වැටෙනවා සියල්ල බොරු මායාව. මෙහෙම කයක් පෙර තිබුණේ නැහැ. මහ කුසේදී පෙර පැවතුනේ නෑ. මැරලා ගියාම ඉතුරු වෙන කයකුත් නෑ. නම් මේක දැන් පවතිනවා කියලා රැවටෙනවා හේතු නිසා. ධාතුන් වලට රැවටෙනවා මම මගේ කියලා. එහෙනම් මෙතන අම්මා කියලා කෙනෙක් නෑ, තාත්තා කියලා කෙනෙක් නෑ, දරුවා ස්වාම භාර්යාව ඥාතීන් කියලා ඉදවතුන් කියලා සත්‍යෝ කියලා නෑ. ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි මායාව රැවටිලා මේ වේගවත් වූ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයට දැන් තමයි වැටහෙන්නේ සත්‍යම සත්‍යය පන්දමක් අරගෙන වේගයෙන් කරකවනකොට දැක්ක රවුමක් වගේ නතර වෙනකොට මේ රවුම නෑ කියන්නේ ඒක බොරුවක් එහෙනම් මෙතන කෑම කාලා ඇඟක් කියලා හැදුනට හැදිච්ච ඇඟක් නෑ දිල්ල විනාශ වෙනකොට ඒක ඉතුරු නෑ කියන්නේ ඇඟ බොරුවක් මායාවක් ඇහැ කන නහය දිව ශරීරය මොළය කියලා මේ කයේ තිබුණු ආයතන වලට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියලා ලං කරගත්ත මේ පඨවි ආපෝ තේජෝ වායව වලින් සකසිච්ච බොරු මායාව මේ ඔක්කොම ගහකොළ ඇලදොල ගංගාරන් ශ්‍රී සුතු මහවණු මේ සද්ද ගන්ධ රස ඔක්කොම බොරු මායාවන් ඒවත් සතර මහා ධාතුන්ගේ නිර්මාණ දැන් දැන් ඇති වෙලා නැති වෙන බොරු මායාව මේවා මම මේ මගේ නෙවෙයි මට ඕන විදිහට පවතින්නේ මේ මුළු ලෝකයම බොරු මායාවක්. ධාතු මත්තකෝ ධාතු ටිකක් විතරයි. නිසත්ත්වෝ සත්‍යෝනේ. නිජීවෝ ජීවයක් නැහැ. බොරු මායාවක්. මෙහෙම බලන තාක්කල් වැටුනේ නැහැ මේකේ සත්‍ය නිසා. එනම් මුළු ලෝකයම මේ ධාතු නිර්මාණ සියල්ල අසුබයි, අසාරයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේවා මෙහෙම නොදැන ස්වාමියා, භාර්යාව, දරුවා, අම්මා, තාත්තා, ඥාතියා කියලා මේ වගේ කුණු වෙන දිරණ අසුබ අසාර ස්වභාවයන් ලං කරගෙන කාමයක් තියෙනවා රාගයක් තියෙනවා ආස්වාදයක් තියෙනවා යනුවෙන් දුක් විඳා වෙහසුණා දැවුණා තැවුණා සොක වුණා මහා මායාවකින් මුලාවකින් දුක් විඳා දුක් විඳා මේවා මේ මොනදැන සියලුම අය දෙමාපියෝ ගුරුවරු ඥාතියෝ හිතවතුන් හැමෝම දුක් විඳිනවා දුක් විඳිනවා වෙහෙසෙනවා දැවෙනවා තැවෙනවා ශෝක වෙනවා ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ මානෙන් මත් වෙනවා මේ සත්‍යම සත්‍ය නොදැන මුලාවේ වාසය කරනවා අපි අපටම අපි අන් හැමතෙම මෛත්‍රී කරමු ලෝතුරා බුදුරු පසේ බුදුරු මහරහතුන්සේ මේ ලෝකයේම අත්හැර ලෝකෝත්තර නිවනට යන්න. මේ සත්‍යම සත්‍ය අවබෝධ වේවා කියලා අපි අපට යන්නමටම මෛත්‍රී කරමු. මේ පට ව්‍යාපෝදේ ජෝ ආයෝ වර්ණ ගන්ධ රසෝජා කන ධාතු වලින් සකදිච්ච ලෝකේදම මුලාවෙන් දුක් විඳලා වෙහෙසෙන් ඇති කරගත්ත මෝහයෙන් නිදහස් වෙලා සංසාරයෙන් අත මිදලා මේ ලෝකෝත්තර මාර්ගයට අපි අපට අපි යන් හැමතෙම මෛත්‍රී කරමු මේ මහා මුලාවෙන් නිදහස් වෙලා සංසාරයෙන් අත්මිදලා මේ සත්‍යම සත්‍ය අවබෝධයටපත් වේවා කියලා ගුරුවරු දිමාපිය ඥාතිය හිතවත් මේ හැමෝම මේ මුලාවේ වාසය කරලා දුක් විඳිනවා බෙහෙසෙනවා දැවෙනවා තැවෙනවා ශෝක වෙනවා දැන් අපි මේ හැමෝටම මෛත්‍රී මේ මුලාවෙන් නිදහස් වෙත්තා කියලා. අපි අපටම අපි යන් හැමතෙම මෛත්‍රී කරමු. අපි අපටම අපි අන් හැමතෙම මෛත්‍රී කරමු. අපි අපටම අපි අන් හැමතෙම මෛත්‍රී කරමු. විදර්ශනා සමාධිය බසීවා සමාධිය බසීවා සමාධිය බසීවා යනුවෙන්ම සිතන්න සමාධිය බසීවා කොටසංකර කය ඉවත දමලා ගොඩ ගසා බලනු ලැබුණේ කමටන් කයෙන් සිත දැන් ඉවත් කර දකින් දෙකකේ සිත කය නැතිය එහි මම කොතැනකත් සිටිනු වැඩුණි කායනු පස්සනාවෙන් කයි සැටි දලුණු වැඩුණි කායෙන් පස්සනායින් ලොවේ සැටි දරුණු එවිට ඇස් අරින්ට දැන් තමන්ට භාවනා ක්‍රමවේදයක් ඔය පැහැදිලි කරේ තමාගේම කය පිළිබඳව සත්‍ය දකින්න. එතකොට ඔය විදිහටම තමන් තමන්ට අරමුණු වෙන සියලුම අය ගැන ඔය භාවිතාව කරන්න. අම්මා, තාත්තා, දරුවා, ස්වාමියා, භාර්යාව, ඥාතියා, ගුරුවරයා, හිතවතා, හිතවතා හැම කෙනාගේම ඕම අවබෝධය ලැබෙන්න තමන් හිතන්න වෙනවා. ඒක ඉතින් මට හිතවන්න බෑ කරන ක්‍රමයක් විතරයි කියලා දෙන්න කියලා කිව්වොත් මේ දවස් ටික ඇතුළතදී. පැහැදිලි? එතකොට ඉතින් වින්ඩෝන් එක වෙයි. කර කර ආින්න තමයි නිවන් දකින්න ඕන නම් කරන්ට ඕනේ නැත්තම් ගයි. නේද? මට අදාළ නෑ ඒක කළොත් තමන්ට සත්‍ය වැටහි නැවත මේ ලෝකේ පාවිච්චි කිරීමේ වුණාව ඇතැයි. ඉතින් මේ සත්පුද්ගලියෝ විතරක් නෙවෙයි තමන්ට ඕන වස්තුවක් පිළිබඳ දැන් ඔබ දාන්න තමන්ට මොකක් දැක්කත් දකින්නකොටම ධාතු ගොඩක් ධාතුටිගේ ස්වභාවය ඇති නැති වෙනවා එනං ඒක මමගේ කියලා පවත්තන්න බෑ කියලා තමයි නිරන්තරයෙන් සිහි කරන්නේ. පැහැදිලි? අනික තමයි ධාතු මාසිකාරයේ අසුභානුපස්සනාව මේ ටික ඔක්කොම එකතු කරලා නව සීවතකයක් එකතු කරලා තමයි ওই ක්‍රමයේ හැදෙන්නේ. හරිද? ත්‍රිවම් විදිහට පාවිච්චි කරගෙන යන්න. එදි තමන් ගැන විතරක් නෙවෙයි අනුන් ගැනත් ওই විදිහට නැවත නැවත සීකල යුතුයි තමන් දෙකින් දිකට. අජ්ජත් බහිද්ධාවා කාය කායන් වස්සේ වේරති කිව්වේ. තමගේ කයත් මෙහෙමනම් බාහිර කයත් එසේමයි. දැන් තමන් දන්නවා බාහිර තියෙන ඒවත් ඔක්කොම ධාතු නිර්මාණ එන ධාතු නිර්මාණ වලට සිදුවිය යුතුයි මේ ක්‍රියාකාරීත්වය. ඒක බාහිර සත්‍යයන් ගත්තාම සත්‍යයන්ගේ අසුභ භාවය කියලා එකක් තියෙනවා පිළිකුල් භාවය කියලා එකක් තියෙනවා අසාර භාවය කියලා එකක් තියෙනවා දැන් වස්තු ගත්තාම වස්තු වල පිළිකුල් අසුභ අසාර කාලයක් නැහැ නමුත් ඒවත් දිරණ විනාශ වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ටික තියෙනවා මිත්‍ය කියන ගර ගන්න ක්‍රියාවක් අපි කියන්නේ නැහැ කවදා. නමුත් ඒකටත් දිරන බව, ඒක අකමැති ස්වභාවයට පත් වෙන බව, ඒක විනාශ වෙන බව කියන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙනවා. සත්තු ගත්තාම හැම සත්ත්වයකටම ওই කුණු වෙන ගඳ ගන්න එකක් තියෙනවා. මොකද ඒක තියෙන්නේ ඔක්කොම ඒ જાති විතරයි. ඇයි සිත බැසගත්තේ මාම්ගේ එන මුලාසහගත භාවයෙන් යුක්තව ඒ අසුචි මල්ලකට. ඒ කොහෙලියත් ඔච්චර තමයි කොයි ලෝකේ නැවත උපදිලා තමයි මේ වගේ ශරීරයක් ලැබුණා. ආයෙත් ධාතු ගොඩක් හම්බෙන්නේ ධාතු ගොඩේ හැටි කුඩු වෙනවා, දිරනවා, ගද ගන්නවා කියන එක. දෙය ලෝකේ කියත් ඒක නෑ දෙයයන්ටත් දෙනවා. දෙයයන්ටත් දාඩි දානවා, ගද ගන්නවා, මල් පර වෙලා ගද දැනෙනවා කියලා කියන්නේ. ඉතින් නම් දෙයයන්ටත් ඔය જાතිකම තමයි දෙන්නේ. ඔය කියත් ඉතින් ඔච්චර තමයි. ඒ ධාතු ටිකක් කරන්නේ වෙන මොකක්ද? යාළුවෝ දැන් කිව්වද? බැරි ඕක තමන් කර කර අයින් එකයිදී නිවන් දකින්න ඕන නැහැ නැත්නම් ඇයිදී තව ටිකක් ඔය සල්ලි හම්බ කරලා ඔය ආදී අසුචි මල්ලක් පැනගෙන තාත්තා අසුචි මල්ලු ටිකක් පැටව ගහගෙන තව ටිකක් අසුචි පිටවල පෝෂණය කර කර ඉන්න එකයි තියෙන්නේ. මේ තමන් වැඩ. බුද්ධාගම තේරෙනකොට වෙන දේ දැන් තේරෙනවනේ. බුද්ධාගම තේරුණා නම් වෙන දේ තමන්ට තේරෙයි. හරිද? හ්ම් දැන් ඔකෙන් වෙච්ච දේ මොකක්ද කියලා කියලා දෙන්න. මේක දවල් ආහාර වියකින් පස්සේ තමන්ට ඔම කරාම ඇති වෙන ප්‍රතිඵලය මොකක්ද කියන එක මම කියලා දෙනවා. ওই විදිහට මේ ආකාරයේ කියලා දුන්නු විදර්ශනා භාවිතා කර කර හිටියම වෙනදී. හැබැයි දෙවියන්ටයි බ්‍රහ්මයන්ට තියෙන සියුම් ශරීරනේ නේද? මොන ශරීරයක් බද්ද මොන අඩින් හැදෙන්නේ? නේද? Mm. යුද්ධාත් වලට මොකද වෙන්නේ? හරි. හරි. දැන් තමන දිතන්න ඕනේ දුන්නේ. බ්‍රහ්මයන්ට කතා කරන්නේ කොහොමද? හිතා ගන්න වෙන දක්නයක් කියලා කයක් තේනවා නම් ඒක සුද්ධාටක වෙලින් හැදේ. නැත්තම් කයක් නැත්තම් ජීවියෙක් නෑ. සම්මත වෙන්නේ අනිත්‍යතාවය කියන එක ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. උනාට දැන් අර මට ටිකක් ගැටලුවක් තියෙන දැන් අර දැන් සුබ දැන් උපහාසින් වෙන කරන මැස්ස ගන්න දැන් ඒ භවයේ ඉන්න සතාට ඒක අපේ පිටිකුල්ලේ උට සැපයක්. ඔව්. එතකොට අපේ අපිව දිව්‍ය බ්‍රහ්මයන්ට අපිව පිළිකුලක්. ඔව්. එතකොට එහෙම වෙද්දී අර අනිත්‍ය අනිත්‍යතාව සුභතාවයට වඩා අනිත්‍යතාව නේද දකින්න ඕන. අසුභතාවය කියනවා නම් මේකට අසුභතාවය දෙන තමන් අසුභතාවය කියවත් ප්‍රශ්නයක් නෑ. තමන් අනිත්‍යතාවය හිතන්න පුළුවන්. අනිත්‍යතාවය කියවත් ගමන් නෑ. කෝකාරී හිතන්න. මම ඔය ඔක්කොම කලවම් කළා තමයි කිව්වේ. තමන්ට ප්‍රකට වෙන්නේ මොකද්ද? අනිත්‍යතාවන අනිත්‍යතාවය හිතන්න. කෝකටත් හරියන එක තමයි ඒක බුදුහාමර කිව්වේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය ලෝකයේ සියලුම ධාතු වල නිර්මාණවලටයි තියෙන්නේ. ඒකට අසුභයි කියන එකත් ඒකේන ආකාරයෙන් තවත් ලක්ෂණයක් විදිහට හඳුනන්න පුළුවන්. අසුබතාව තේරුණා තේත් ඇති හැමදාම තියෙන අසුබ ස්වභාවය කියලා දැක්කම ඒක අතාරින්න පුළුවන්. ඒක කියනවාට ඒක අයි සමාදායට අනිත්‍ය සමාදායට දුක්ඛ සමාදායට එහෙම වෙන්න බෑ අනිත්‍යතාවය නැතුව දුක්ඛතාවය තේරෙන්නේ නැහැ දුක්ඛතාවය නැතුව අනාත්මතාවය තේරෙන්නේ නැහැ කියලා අයිය කියා දුන්නානේ. අනිත්‍ය නිසායි දුක වෙන්නේ දුක නිසා අනාත්ම වෙන්නේ. එහෙනම් තුනම එකට තේරෙනවා මිසක අනිත්‍ය තේරිලා දුක තේරිලා අනාත්ම තේරෙනවා කියලා එහෙම එකක් වෙන වෙනම තේරෙනවා දුක කාටවත් ඉස්සලා තේරෙනවා අනාත්මතාව තේරෙනවා කියලා එකක් නැහැ. කොහොමද මේ වෙන්නේ? එහෙම වෙන්න විදියක් නැහැ. අනිත්‍ය නිසා දුක්ඛ ඇති වෙනවා. අනිත් දුක නිසා අනාත්මය තියෙනවා කියලා බුදුහාම කියලා තියෙන්නේ. එහෙනම් ඔය පොතේ අර එකනට යාට එක එකනට ඕන ඕන විදිහට ඔය විග්‍රහ කරලා තිනවා තමන් කියලා ඔය මොලේ උලුක් කරගත්තම මට කරන්න දෙයක් නැහැ. ඔකට වෙලා තියෙන්නේ. තමන්ට වෙලා තියෙන්නේ ඕක. තමන් මේ එකම ධර්මතාවයක්වත් හරියට පාවිච්චි කරන්නේ නැතුව කවුරු හරි මොකක් හරි ඉතින් විග්‍රහයක් ලියනවා මේ සූත්‍රෙ මෙහෙම අර සූත්‍රෙ මෙහෙම කියලා ඒක අරහත් වෙලා ලිව්ව එකද නෑ. නේ ඒ දවනත් ඔය භාගූත කියලා ඉතින් ඔලිය චුණාට ගන්න කොරන්ටයින් දේ කර කර අයින්ට පැදලා වෙන්න තින්ද වේ ඔය කේක හිතන්නේ නැතුව හරි වෙනදා මට වෙන දේ මම කියලා දෙන්න බෑ එහෙනම් බුදු පූජා පූජා කළා දවස් 10කින් පස්සේ ඉදිරියට ඔය භාවිතාව තමන් ගිහින් එකට නැවත නැවත භාවිතා කිරීමෙන් තමන්ට තියෙන ප්‍රතිඵලේ වටහා ගන්න. ඒත් එක්ක නම් තේරුම් ගන්න.